මොහොත තුල සිත පමන පවත්වමින් හිඳිමි. විටක මොකද්ද මොහොත? මොහොත තුල. සිත පවත්වමින් හිඳිමි. විටක මර්දෝත්සාහි බවක්ද දැනේ. ඉමහත් ගෞරවයෙන් යටහත් උපදේශ පතමි. ඔබ වහන්සේ තව තවත් ප්‍රඥා ලෝකයේ වැඩි දියුණු වී නිවන්ම සංසේවා. හොඳයි හොඳයි. කාගේද කියලා දැනගන්න වෙනවා ඒක. හොඳයි. එතකොට මේ දැන් අපේ මහත්තයා දැන් මට මතකයි මීට කලින් අපි කතා කළා. එතකොට දැන් ඔය අනිමිත්ත සමාධි මට්ටමකට ගිය ප්‍රභව මේ ප්‍රකාශ කළා. ඒක එතකොට දැන් සක්මනේදිත් ඒ මට්ටම ගන්නවද නැත්නම් සක්මනේදි කොහොමද කරන්නේ පරයන්කදී කොහොමද කරන්නේ කියලා තා පොඩ්ඩක් විස්තර කරන්න. ස්වයන්හස්ස දැන් සක්මනේදී ඒ කටයුත්ත එහෙම ඒ පරණ විදිහට මම කරගෙන යනවා. ඒකේ ගැටලුවක් නැහැ. පරයන්ක භාවනාවේදී ඒ කියන්නේ සක්මනේදී ඒ කටයුත්ත කරගෙන යනවා කියන්නේ සක්මනේදී අරමුණක් එක්ක යනවද නැත්නම් බොහෝ විට අරමුණක් නැතුව යන්නේ. හරි. එහෙමයි. ඊට පස්සේ පරයන්ක භාවනාවේදී නිමේෂයකින් විනාඩි දෙක තුනක් ඇතුළත සමාධිමත් වෙලා අරමුණින් බැහැර වෙනවා. හරි. නිවිතක් නැතුව. නිමිත්තක් නැතුව බහැර වෙලා දැන් සමාධියක ඉන්නවා කියන සමය ස්වභාවය තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ටිකක් ගැඹුරක ඉන්නවා ගැඹුරු සමාධියක. ඒ සමාධියේ අරමුණක් නැහැ. එහෙමයි. හොඳයි. දැන් ওই தත්ත්වය කොච්චර කල් කරනවද? දැනට මාස 5ක් 6ක් වගේ වෙනවා. කරනවා. දැන් ඔය මට්ටමේ ඔය සමාධියේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ඒක ප්‍රමාණයක් නෑ කොහොමද පැයකට වැඩි ඉන්නවා. ඉන්න පුළුවන්. එහෙමයි. හොඳයි. එහෙමනම් අපි චුට්ටක් දැන් ඔක වෙනස් කරමු. මොකද කියන්නේ ඕක දැන් හොඳයි. වැඩේ හොඳයි. වැඩේ ගානට කෙරලා තියෙනවා. දැන් ඉස්සරහට යන්න නම් අපි ටික ටික දැන් කියන්නේ දැන් ඔතන ඒ කියන්නේ අනිමිත් සමාධිය බියුණු කරන්න ගත්තාම අපි මුලින් ඔන්න විනාඩියක් වගේ පටන් ගත්තා කියලා හිතමු. විනාඩ ඔන්න විනාඩි දෙකක්, තුනක්, පහක්, 10ක්, 20ක්, 30ක්, 45ක් ඔන්න පැයක්. අපි තමු ඔහම දැන් වර්ධනය කරගෙන ආවා. දැන් මහත්තයා ඕකේ දැන් පැයක් විතර වෙන්න, පැය ඊටත් වැඩිය වෙන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕකේ දැන් ටික ටික දැන් බලන්න කොහොමද මේක දැන් දැන් තේරෙනවානේ මේක යමක් තියෙනවා කියලා යමක් කියන්නේ කියන්නේ හිතේ අරමුණක් නැතිව සතිමත්ව හිත පවත්වන්න පුළුවන් බව හොඳට තේරෙනවා දැන්. එහෙමයි. මේකේ වටිනකමක් එහෙම නැත්නම් අරමුණු එක්ක ඉඳීම හොඳයි කියලා හිතෙන්නේ අරමුණු වලින් තොර ඉඳීම හොඳයි කියලා හිතෙන්නේ. අවසරයි මේ අරමුණු එක්ක ඉන්න එක අපහසු ඒක ඉස්සර වාගේ සිතුවිලි එන්නේ නැහැ. ඔව්. ඉඳ හිට එන්නේ. ඔව්. ඒක ඒ තුලම ඉන්නකොට නිකන් උදාසීන බවක් ඇති වෙනවා ඒක මේක මේක මේක කරගෙන යනකොට. හරි. මම අහන්නේ නිකන් හිතේ නිකන් අසහනකාරී බව පැත්තෙන් ගත්තොත් නැත්නම් පෙළන බව පැත්තෙන් ගත්තොත් පීඩාකාරී පැත්තෙන් ගත්තොත් අරමුණක් එක හිත පැවතිලා අරමුණක අරමුණක් ග්‍රහණය කර කර ඉඳීමේද සෝයක් තියෙන නැත්නම් අරමුණු වලින් අයින් වෙලා මේ විදිහට බොහොම නිදහසේ ඉඳීමේද සෝයක් තියෙන්නේ අරමුණු වලින් බැහැර වෙලා නිදහසේ ඉන්න එක සෝයයි සෝයක් තියෙනවා හොඳයි ඒක කියන්නේ දැන් හොඳට දැන් තේරෙනවද? එහෙමයි. හොඳයි. එහෙමනම් දැන් අපි දැන් මේ සමාධියේ ඉන්නත් ඕනේ. දැන් පොඩ්ඩක් බලන්න. දැන් මහත්තයා මේ මට්ටමට දාද්දී ටිකක් ගැඹුරකට ගිහිල්ලා අපි තුමා ආනාපාන සතිය මුලින් ඔන්න වඩලා ඒක ටිකක් ගැඹුරකට හිත එකඟ කළා සමාධි කළා තමයි දැන් මේ මට්ටමට දාන්නේ. එහෙමයි. ඕක බලන්න දැන් එච්චර ආනාපානට යන්න ඕනෙත් නැහැ. බොහොම ටිකක් මේ ගැඹුරුම සමාධියකට යන්නේ නැතුව ටිකක් ඊට වඩා අඩු ගැඹුරකින් මේ මට්ටම ගන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි සර්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් කියන්නේ අරමුණු එන්න නොදී අරමුණු ඈඩ් කළා මේ විදිහට අනිමිත්ත ස්වභාවයේ ඉන්න පුළුවන් ගැඹුරු සමාධියක් සහිතව. එහෙමයි. ඒක තමයි දැන් තියෙන්නේ. ඒක දැන් බලන්න පොඩ්ඩක් මෙච්චරම ගැඹුරකට යන්නේ නැතුව මට පුළුවන් මේ මතු පිටකින් අඩු අඩු ගැඹුරකින් මේ தත්ත්වේ පවත්වන්න පුළුවන්. හොඳයි සර්. ඒ தත්ත්වේ පවත්වන්න නම් එතකොට තියෙන්නේ හිතේ නිකන් අනායාස මට්ටමක්. ආ දැන් අපි සමාධියක් පවත්වද්දී යම්කසේ නිකන් වැටක් ගහගත්තා වගේ නැත්නම් ගැඹුරක ඉන්නවා වගේ නැත්නම් වීරයකින් වැඩ පවත්වනවා වගේ ස්වභාවයක් තියෙනවානේ. ආයාසයක්. ආයාසයක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ අනායාසයේ මට්ටමකට මේක ගන්නෙ කොහොමද? එතකොට කරන්න තියෙන්නේ නිකන් දැන් මේ தત્ත්වේ නිකන් වාඩි වෙලත් කයත් තියාගන්න පුළුවන් තරම් සැහැල්ලුවෙන්. බොහොම ලිහිච්ච ඉරියව්වක කය තියාගන්නවා. කය තියාගෙන මේ කෙලින්ම හිත දිහාම බලන්න ගන්න. හොඳයි. කෙලින්ම හිත දිහාම බලාගෙන දැන් හිත ප්‍රමාණිකෝලව අරමුණෙන් බැහැර වෙලා ගැඹුරට යනවා නම් ස්වාභාවිකව ප්‍රශ්නයක් නැහැ. ඒකේ වුණත් දැන් පැයකට වඩා කොහොමත් ඉන්න එපා. කොහොමත් ඉන්න එපා. ටික ටික ටික ටික මේක මතු පිටට ගන්න. මම හිතනවා මේ කියන එක තේරෙයි. දැන් අපි ගැඹුරක ඉන්නව වෙනකොට ටික ටික ටික හිතට මතු පිටට එන්න දෙන්න. හැබැයි මතු පිටට එද්දී එකක් තමයි අරමුණු එන්න ඉඩ තියෙනවා. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ ලිහිල් ස්වභාවයෙන්ද මොකද? ලිහිල් ස්වභාවයෙන් ඉන්න කියන එකද වහන්ස? ඔව් නෑ ලිහිල් ස්වභාවයෙන් කය තියෙන්නේ. හොඳයි ස්වාමීනි. ලිහිල් ස්වභාවයෙන් කය තියෙනවා. හිත පවත්වන්නෙත් අනායාසයෙන් දැන්. ආයාසයෙන් වීරප කළා සමාධි කළා හිත පවත්වනවා වෙනුවට අනායාසයෙන් අඩු සමාධියකින් හිත පවත්වන්න බලනවා. හැබැයි ඒත් හිතේ අරමුණු නැතුව. හොඳයි ස්වාමීනි. දැන් يعني දැන් තියෙන මට්ටමට වඩා එක පැත්තක අමාරුවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම අපි වඩ මේ භවනා නොකරපු කාලේ අපි වීරයේ යෙදුවේ නැත්නම් අපේ හිතට කෙලවරක් නැතුව අරමුණු එනවා. හිත සමාධි කරේ නැත්නම් කෙලවරක් නැතුව අරමුණු එනවා. මොකද අපි සමාධියක් කරනවා කියන්නේ ඒ ගැඹුරකට බැහැලා හිත ආරක්ෂා කරගෙන ඉන්නවා. එතකොට එන්නේ නැහැ. අරමුණු වෙනත් අරමුණු එන්නේ නැහැ. දැන් අපි කරන්නේ පොඩ්ඩක් අන්නේ தත්ත්වය ආයි දැන් මේ ස්වාභාවිකව අපි අර හිත ඒ කියන්නේ මට්ටමට එනවා දැන්. ආයේ හැබැයි දැන් එද්දි ලොකු වෙනසක් සහිතවයි දැන් එන්නේ. දැන් අපි වඩපු දහමක් තියෙනවා, තේරුම් ගත්ත ත්‍රිලක්ෂණයක් තියෙනවා. ඒ වගේම මේ අරමුණු වලින් තොර වෙඳීමේ හැකියාව දැන් තියෙනවා. එහෙම තියෙද්දි දැන් පොඩ්ඩක් ආයේ මතු පිට එනවා කොහොමද මේ අනායාසයෙන් වීරය අඩු මට්ටමකින් අඩු ගැඹුර සමාධියේ අඩු ගැඹුරකින් මේ මට්ටම පවත්න්නේ කොහොමද? පොඩ්ඩක් ඒ විදිහට උඩට උඩට උඩට උඩට ගන්න ඒ විදිහටම ඒ කියන්නේ ටික ටික ටික එතකොට පොඩ්ඩක් නිකන් අපිටම අරමුණු එන්න ගත්තා කියලා. එහෙමයි. ඒ එනකොට ආයෙත් තේරුම් ගන්න අර මම මේ මෑණියන් එක්ක අපි කතා කරද්දි මම කිව්වේ ඒ අරමුණු එනකොට දැන් තේරුම් ගන්නවා මේ දැන් චුට්ටක් නිකන් අරමුණු එන්න එන මට්ටමකට පොඩ්ඩක් උඩහට ඒමක් වගේ දෙයක් තියෙන. දැන් අපි හුඟාක් යට හිටියොත් අරමුණු නිකන් උඩින් යනවා අපිට එන්නේ නැහැ යටට. එහෙමයි. අපි චුට්ටක් තව උඩට එනවා. එතකොට මේ අරමුණු එනවා දැන්. එතකොට ඒ එනකොට තමයි ඒ ඒම හරහා තමයි දැන් ඊළඟ එහාට යන්න තියෙන්නේ. අරමුණු ටික එනවා. එනකොට ඔන්න අපි තේරුම් ගන්නවා ආ මේ ආවේ ඔන්න තණ්හා මුල් කරගෙන. මේ ආවේ නැත්තම් මාන්නේ මුල් කරගෙන. මේ ආවේ ඔන්න තව තව මොකක් හරි දෙයක් මුල් කරගෙන. හොම හොමම ටික ටික ටික ටික ඔන්න තේරුම් ගන්නවා. තේරුම් ගත්තා නම් ඒකේ අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, ඒකේ රැඳෙන්නේ නැහැ, ඒකේ මුලා වෙන්නේ නැහැ. නවතත් අන්න අනිමිත ස්වභාවයටම යනවා. එහෙමයි සර්. දැන් කයේ උනත් බලන්න අර ඉස්සල තරම් කිටි කිටි ඉන්න ස්වභාවයක් වීරයක් වීරය ආසනයක ඉන්න බවක් නෙමෙයි. හරිම බොහොම සැහැල්ලු ස්වභාවයක, නිවිච්ච ස්වභාවයක නැත්තම් අනායාස ස්වභාවයක තමයි කය ඉන්නේ. හිතත් ඒ මට්ටමට තමයි එන්නේ. පොඩ්ඩක් ඕක පුරුදු කළා ආයි කියන්නකෝ. හොඳයි සර්. හොඳයි. සක්මනේදිත් දැන් අරමුණට දාන්න යන්න එපා. සක්මනේදිත් හිත දිහාම බලාගෙන යන්න. බොහොම අනායාසයෙන් කයට ඔහේ නිකන් පොඩ්ඩක් ඇවිදින්න දීලා මහත්යට තියෙන්නේ හිත අරමුණකින් තොරවම පවත්වන්නයි තියෙන්නේ. හොඳයි සර්. එතෙන්දිත් නිකන් බලන්න හිතට දැන් අරමුණකින් තොරව පවත්වන්න උත්සාහවත් වෙනවා. හැබැයි අරමුණු එන්න පුළුවන්නේ. මොකද S2ත් අරගෙන යන්නේ. හොඳට පිට ඉන්නෙත්. අනිත් අයත් වටේ පිටේ ඉන්නවා. එතකොට ඉතින් අරමුණෙන් හැකියාව හුඟක්ම වැඩි. වැඩි. එතෙන්දෙත් බලන්න කොහොමද ආයිත් මේ ඔක්කොම මේ ගැටලු සහගත ප්‍රශ්න මේ වාතාවරණයක් පිට තියෙද්දිත් පුළුවන් මේ අනායාසයෙන් අඩු සමාධියකින් අරමුණ මේ අරමුණ වලිනු තොරව හිත නිදහස පවත්වන්න පුළුවන්. හොඳයි සර්. ඔක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා ඕක ඕකේ අභ්‍යාස කරලා මට ආයි කියන්නකෝ. හොඳයි සර්. හොඳයි. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනා වඩන විට හුස්ම රැල්ල හොඳින් දැනී එහි වෙනස්කම් දකිමින් භාවනා කරන විට ටික වේලාවකින් කය සැහැල්ලු වී හුස්ම රැල්ල තුළට හිත පවතී. ඒ දෙසම බලාගෙන ඒ අරමුණම පවත්වා ගනිමින් භාවනා කරන විට හුස්ම නොදැනී තැම්පත් වී යයි. බාහිර අරමුණුද කිසිවක් නොදැනේ. ඉදිරියට භාවනා කළ යුත්තේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. සක්මනේදී හිත පාදවල ගැටීම කෙරෙහිම ස්පර්ශ වීම හිතට දැමීම පවතී. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔව් කාගෙද කියන්න පුළුවන්ද? මේ කොච්චර කාලයක් තිස්සේ ඔය தත්ත්වය අත්දකින්නවද? ස්වාමීන් වහන්සේ මාසයක් දෙකක් විතර වගේ. දැන් ඒතර භාවනා කරන්න පටන් අරන් කොච්චර කාල වෙනවද? අවුරුදු 10ක් 15ක් විතර භාවනා කරනවා. කරනවා. එතකොට ආනාපාන සති භාවනාවද වඩන්නේ දිගටම? එහෙමයි. අවුරුදු 10ක් තිස්සෙම? එහෙමයි. හොඳයි. දවසට හැම يعني හැමදාම වගේ භාවනා කරනවා. හැමදාම උදේ හවස භාවනාව කරනවා. ආනාපාන සතියෙන් يعني කොච්චර නිකන් දැන් මෑණියට තේරෙන විදිහට කොච්චර නිකන් ගැඹුරකට ගියා වගේද නිකන් තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ මුලදී මුලදී හුස්ම රැල්ලි හිත තියා ගන්නවා ටික වෙලාවකින් ආයෙම බාහිර අරමුණු වලට යනවා. දැන් කාලයක ඉඳන් එහෙම යන්නේ නැතුව හොඳට හුස්ම රැල්ලේම හිත පවත්ව ගන්න පුළුවන්. එහෙම පවත්වා ගන්නකොට දැන් දැන් දැන් මේ ළඟක ඉඳලා මේ හුස්ම රැල්ලේ හිත පැවතිලා අරමුණු මොකක්වත් ඉන්නේ නැතුව මේ හිත හිත නිකන් ඇතුලේම තියෙනවා මගේ දැනෙන ගතියක් තියෙනවා. හොඳයි. ඒ කියන්නේ හුස්ම රැල්ලේම හිත එකඟ වෙලා තියෙනවා. තියෙනවා. මොකුත් අරමුණක් එන්නේ නැහැ. එන්නේ නැහැ. එතකොට සක්මන් භාවනාවත් කරනවද? හැමදාම කරනවද? කෙරෙද්දිත් කරනවා. කරනවා. ඒකෙදි මොකද වෙන්නේ? ඒකෙදි මං අරමුණු කියන්නේ බාහිර අරමුණු වෙන්නේ නැහැ. හිතට දැනෙනවා අර ස්පර්ශ වීමේ වෙනස්කම් ඇඟිලි වල ස්පර්ශ වීම තදට දැනෙන ගතිය, සිහින් මු르දුවට දැනෙන ගතිය. ඒ වගේ දැනීමක් තියෙනවා. හොඳයි ඔය වැඩේ සැහැල්ලුවෙන් කරන්න පුළුවන්. එහෙමයි. හොඳයි. කොච්චර විතර වෙලා සක්මන් කරනවද සාමාන්‍යයෙන් දල වශයෙන්? පැය භාගයක් ඊට වැඩි වෙලාවකුත් සක්මන් කරනවා. දවසට පැය භාගයක් වගේ කියන එකද කියන්නේ නැත්නම් නෑ කරන වාරයකදී දැන් මෙහිදී නම් කරන වාරයක තුල කරනවා. පැය භාගයක්. අපි හිතමු වැඩසටහන සහභාගී නොවෙද්දිත් ගෙදෙද්දිත් භාවනා කරනවා. කරනවා. හොඳයි. දැන් දිගටම ඒ කියන්නේ සක්මනේදී ওই විදිහට මේ අරමුණු බලබලා බලබලා ගියා. එහෙමයි. ආනාපාන සතියේ නැත්නම් ගෙදරදී ඉඳගෙන භාවනා කරද්දී හිටියේම ආනාපාන සතියත් එක්ක විතරමයි. එහෙම කිව්වොත් මං හරිද? එහෙමයි මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව එහෙමත් කරනවා. හරි. ඒක කරලා ඊට පස්සේ ආනාපාන සතිය කරන්නේ gederදී. හොඳයි. ආනාපාන සතියෙන් නිකන් වඩාගෙන යනකොට නිකන් සත් නිකන් ඇඟ කිලිපොලාගෙන යනවා වගේ නැත්නම් ඇඟ පාවෙනවා වගේ සැහැල්ලු ස්වභාවයන් ඒ වගේ දේවල් එහෙම තැවිලා තියෙනවා. එහෙම දැනෙනවා. එහෙමයි. දැනටත් දැනෙනවා. දැනටත් දැනෙනවා. හිසේ පිටේ එහෙම නිකන් පොපියන ගතියක් වගේ. හරි. එහෙම දැනෙනවා. මම ඒව ගණන් ගන්න නැතුව ආයෙ තුස්ම රැල්ලටම හිත ගන්නවා. හරි. එහෙනම් අපි ওই පැත්තෙන්ම යමු. මේ දැන් එහෙනම් අර ආනාපාන සතියෙන් පොඩ්ඩක් අයින් වෙලා දැන් හිතන්න දැන් ආනාපාන සතිය ඔන්න ටිකක් යනවා. යනකොට නිකන් තමන්ගේ මේ කය සැහැල්ලු වෙන බව තේරෙනවා. හිත නිකන් සතුටු සහගත වෙනවා, සැහැල්ලු වෙනවා. කයෙත් තැන් තැන් වල නිකන් අර හිරිගඩු පිපෙනවා වගේ වෙනවා. ඒ වගේ මට්ටමක් එනවා කියලා හිතන්න. ඒ ආවට පස්සේ ආනාපාන සතිය ආරමුණු කරනවා වෙනුවට ඒව ටිකක් ආරමුණු කරන්න. ඒ පැත්ත ආරමුණු කරන්න දැන්. කායික වශයෙන් දැනෙනවනේ සුවයක්, සැපයක්, නැත්තම් අර නලියෙන ස්වභාවයක්, නැත්තම් කිලිපොලා යන ස්වභාවයක්. අන්න ඒක දැන් ආරමුණු කරන්න ගන්න. ආනාපානෙන් දැන් අයින් වුණා. යොමු වෙන්නේ වේදනාවන පස්සනාවට. එහෙමයි. දැන් අපි විපස්සනාවට නැඹුරු වෙමු. දැන් සෑහෙන කාලයක් ඕකෙන් ඇවිල්ලා තියෙනවානේ. එහෙනම් මේක ඔස්සේම යන්නත් පුළුවන්. ආනාපාන සති සූත්‍රයම අහලා තියෙනවද? එහෙමයි. හොඳයි. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර මුල් කොටස් හතරේදී පෙන්වන්නේ කායानुපස්සනාව. එහෙමයි. එතකොට මේ ආනාපාන සතිය හරහාම අපිට සතර සතිපට්ඨානයම වඩා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි දැන් මේ කරන්න පුළුවන් කියලා මට තේරෙන්නේ. මේ පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. එහෙම කළා එහෙම නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. අපි ඒක පටන් ගමු. කරන්න තියෙන්නේ මේ දැන් කායानुපස්සනා මට්ටමක් හොඳට නානාපාන සතියෙන් වැඩි ඉගෙන එනවා. ආවට පස්සේ අර වගේ ටිකක් සැහැල්ලු ගතිය, සතුටක්, සැහැල්ලුවක්, ප්‍රීතියක්, ඒ වගේ දේවල් මතුවෙනකොට හුස්ම රැල්ල දිහා බලන්න යන්න එපා දැන්. නාසිකාග්‍රයේ හිත පවත්වනව වෙනුවට මේ කායික වශයෙන් ඒ දැනෙන දේවල් දිහා බලන්න. මානසික වශයෙන් උනත් ප්‍රශ්නයක් නැහැ. දැනෙන සැහැල්ලුවක්, සොම්නසක්, ප්‍රීතියක් තියෙනවා නම් ඒක දිහාත් බලන්න. ඒ මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියන මේ සියලුම දේවල් සැපය වෙන්න පුළුවන්, සැහැල්ලුව වෙන්න පුළුවන්, මේ පා වෙනවා වගේ ගතියක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ විවිධ ස්වරූපයන්. ඒක වේදනාවේ විවිධ ස්වරූපයන් අපි නිරීක්ෂණය කරනකොට නැත්නම් අපේ නිරීක්ෂණයට භාජනය කරනකොට ඒක ඇවිල්ලා වේදනානුපස්සනාවක්. කියලා අනුබුදුරයන් වහන්සේ උගන්වනවා පීතිපටි සංවේදී අස්සසි සාමිති සික්කති. සුඛපටි සංවේදී අස්සසි සාමිති සික්කති. චිත්ත සංඛාරපටි සංවේදී අස්සසි සාමිති සික්කති. පස්සම්බයං චිත්ත සංඛාරං අසදිසාමිත සික්කති. කියන ඔන්න කොටස් හතරක් පෙන්වනවා. එතකොට මේ චිත්ත සංඛාර කියලා කියන්නේත් වේදනා සංඥාවලට. එතකොට වේදනා සංඥාවලට තනි වචනයක් තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ. එතකොට මේ දැන් පුළුවන් තරම් ආනාපානෙන් දැන් ආවා ටිකක් දුර ඒක පස්සේ අයින් කළා හුස්ම දිහා බලන වෙනුවට මේ මතුවෙන දේවල් දිහා හොඳට බලබලා ඉන්නවා. වේදනාවන් ඇති වෙන හැටි වෙනස් වෙන හැටි ආයි තව තැනක හට ගන්න හැටි කය සැහැල්ලු වෙන හැටි විවිධාකාර දේවල් වෙනවා දැන්. මේ හැම දෙයක්ම හොඳින් බලබලා බලබලා නිරීක්ෂණය කර කර ඉන්නවා. එච්චරයි කරන්න තියෙන්නේ. එතෙන්දී ඒ කියන්නේ කයක් කියලා හැඟීමක් අවශ්‍යත් නැහැ. මේ මම මේ ඔන්න මේ මේ ස්ත්‍රියක් කියලා හැඟීමක් අවශ්‍යත් නැහැ. මොකක්වත් ඕනේ නැහැ. දැන් තනිකර තියෙන වේදනාවේ ස්වરૂප ගොඩක් විතරයි තියෙන්නේ. සැප වේදනාවල් තියනවා, නිකන් සොම්නස් වේදනා එනවා, ප්‍රීති සහගත දේවල් එනවා, අඩු වෙනවා, වැඩි වෙනවා මෙච්චරයි ලෝකේ තියෙන්නේ. අන්න ඒ විදිහට හිත හදාගෙන කරගෙන යන්න ටික. කරගෙන ගිහිල්ලා ආයි පොඩ්ඩක් කියන්නකෝ. හොඳයි. හොඳයි. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මම ආනාපාන සති භාවනාව ආරම්භ කර හුස්ම රැලි 5-6ක් පමණ දෙස බලා සිටීමේදී හුස්ම සංසිඳී යයි. එවිට සමහර භාවනා වාරවලදී කය පිළිබඳව කිසිදු දැනීමකින් තොරව පැයක් පමණ කාලයක් සිටිය හැකිය. මීට වසරකට පමණ පෙර ඔබ වහන්සේගෙන් ලත් උපදෙස් පරිදි හුස්ම සංසිඳී ගිය පසු ශරීරයේ මතුවන වේදනාව වෙත අවධානය යොමු කළෙමි. එවිට පාදයේ රත් වී ගිනියම්වන බවත් සමහර භාවනාවලදී සීසෝවක් ලෙස දෙපැත්තට ඊටමත් වේගයෙන් ශරීරයේ පැද්දෙන බවත් අත්විඳෙමි. ශරීරයේ විවිධ ස්ථානවල වේදනා ඇති වී ඒවා ඊටමත් තදට දැනි පසුව නොදෙනී යයි. දැන් මා භාවනාව ආරම්භ කර හුස්ම රැල්ල සංසිඳුන පසු ශරීරයේ මතුවන වේදනා දෙස සතිමත්ත සිටීමේදී එම වේදනාවන්ද ඉක්මනින් නොදැනී යයි. එවිටද සතිමත්ත සිටින විට සියුම්ම සිතුවිලි ඇති වී නැති වී යයි. එම සිතුවිල්ල නැති වී යන විට හිසේ මැදට යම් පහරක් වදින වාසේ දැනේ. සමහර අවස්ථාවල උඩක සිට බිමට වැටෙන වාසේ දැනේ. භාවනාව සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් උපදෙස් පතිමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව ආරම්භ කර පාදයේ ඔසවනවා, තබනවා ලෙස මානසිකාරය කරන්නෙමි. මෙලෙස විනාඩි 15ක් පමණ සක්මනේ යෙදීමේදී මානසිකාරය කිරීමකින් තොරවම අවිදින බවක් පමණක් දැනේ. එය ආයාසයකින් තොරව සිදුවන බව වැටහි. සක්මන් භාවනාව තව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. සක්මන් භාවනාවේ ඉතින් තා පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. මෙනෙහි කිරීමක් නැතුවම දැන් කරන්න. කෙලින්ම දැනෙන දේත් එක්ක ඉන්න. හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන දැනෙන දේත් එක්කම ඉන්නවා. පුළුවන් තරම් තා ටිකක් ඕනනම් විස්තර බලනවා. ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්නේ නැහැ නිකන් ඔය වැදුනා කියලා ඒ කියන්නේ වම දකුණ කියලා සෑහීමකටපත් වෙන්නේ නැහැ ඒ වෙනුවට පොඩ්ඩක් බලනවා මේ පාදයේ කොයි කොයි කොටස් වලද බලන්නේ කොයි ඒවා කොහොමද වෙනස් වෙන්නේ පැතිරෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අර මේකේ වැඩි විස්තර බලන ස්වරූපයෙන් කියන්නේ දැන් අපි අපි හිතන්න දැන් අපි ඈතින් නම් මේ ඔකේ ලස්සන උපමාවක් දෙනවා මේ සයාඩෝ ඌ පඬිතු සාමින් වහන්සේ උන්වහන්සේ කියනවා අපි හිතමු අපි ඈතින් නම් බලනකොට අපි හිතමු ඔන්න කළු පාට ඉරක් තියෙනවා අපි නෑ ඈතින් බලනකොට පේන්නේ නිකන් කළු පාට කෝටුවක් වගේ. නැවුණා තව ටිකක් ලං වෙලා බලනවා. ලං වෙලා බලනකොට ඔන්න තේරෙනවා මේ කෝටුව නිකන් නලියනවා වගේ. තවත් ටිකක් ලං වෙලා බලනවා. එතකොට තේරෙනවා මේ එක්කෙනා පස්සේ එක්කෙනා කඩිරෑනක් යනවා කියලා. අන්න ඒ වගේ දැන් අපිත් මේ අපේ සතිය අඩු නම් නැත්නම් සමාධිය මදි නම් අපිට පේන්නේ අර ඇත්ත වශයෙන් හොඳ <clears throat> මේකේ තියෙන සම්පූර්ණ විස්තරය අහුවෙන්නේ නැහැ. සම්පූර්ණ විස්තරය අහු වෙනවා නම් ටික ටික ටික ඔන්න තව ටිකක් සමීප වෙලා බලන්න ඕනේ. හොඳට සූක්ෂම භාවයකින් බලන්න ඕනේ. හිතේ හොඳ සමාධියක් තියෙන්න ඕනේ. සතිමත් භාවයක් තියෙන්න ඕනේ. අන්න එහෙම බලද්දී අන්න මේකේ තියෙන සෑහෙන විස්තර ස්වභාවයක්, විස්තර රාශියක් බලා ගැනීම හැකියාව තියෙනවා. දැන් නමුත් අර උපමාවට උපමාවට ආපහු ගියොත් අපි පැත්තෙන් ඉඳන් බැලුවොත් මේකේ කඩියෝ තියා මොකක්වත් පේන්නේ නැහැ. අපිට නිකන් පේන්නේ කළු පාට කෝටුවක් වගේ නැත්නම් නූලක් වගේ දෙයක් තමයි පේන්නේ. නමුත් ලං වෙලා බැලුවහම මෙතන විශාල දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේමයි මේ පාදයේ වුණත් අපිට විවිධාකාර දේවල් රාශියක් දැක ගන්න පුළුවන්. දැන් ඔය දෙයමයි කයෙත් ආනාපාන සතියෙන් දැන් හිත එකඟ කරගෙන කය දිහා බලනවා කියලා වේදනාවන් දිහා බලනවා කියලා දැන් සඳහන් කරලා තියෙනවා. මේක තව තව බලමින් ඉන්න මේක අර කියලා තියෙනවා වගේ මේවා නොදැනී ගියොත් සංසිඳුනොත් මේ සංසිඳීම තුල ඉන්න. මෙච්චර දැන් කොච්චර කාලයක් විතර මේක වෙනවද දන්නේ නේද? කාගේද ප්‍රශ්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ දැන් අවුරුදු 6ක් විතර ඉඳන් මේ ආනාපාන සති භාවනාව වඩනවා. 2016 අන්තිම විතර මේ ඔබ වහන්සේට මම මේ ප්‍රශ්නයක් යොමු කරාම කිව්වා මට දැන් ඒ ඉන්න විදිය නවත්තලා ඔය කය ඇති වෙන වේදනා ගැන ඒව ගැන බලන්න කියලා. ඒකට ඒ කාලින් නම් තමයි ඒක මෙහෙම කරන්න පටන් ගත්තේ. දැන් මේ කියන්නේ දැන් එහෙම දිගටම කරගෙන ඉන්නකොට ඉන්නකොට ඔය සිතුවිලි ගැන නම් එහෙම ලොකු කාලයක් නැහැ. ඉතින් ඒක නිකන් දිගටම වගේ ඔය එනකොට ඇවිල්ලා එහෙම නැති වුණා. දැන් මෙහි ඇවිල්ලා උපදෙස් මේ අනිත් අයට දෙන උපදෙස් බලලා තමයි ඔය සිතුවිලි ගැන බලන්න එහෙම පටන් ගත්තේ. ඔව්. එතන සිතුවිලි දිහා බලන්න, ඒ කියන්නේ નિરાයාසයෙන් ඒක වෙනවා නම් වරදක් නැහැ. ඒ කියන්නේ වේදනාවන් දිහා බල බලා ඉන්නවා. බල බලා ඉඳදී ඒක අපි දුමු සමනේ වුණා කියලා. සමනේ වුණාට පස්සේ ඔන්න පොඩ්ඩක් නිකන් බොහොම මධ්‍යස්ත විදිහට උපේක්ෂාවක් සහිතව හොඳ සිහියක් සහිතව ඔන්න හිත දිහා බලනවා. මේකේ වරදක් නැහැ. හිත දිහා බලද්දී දැන් ඔය මොකද මේ ඔළුවේ තදවීමක් ආවා කියලා ඔකේ තියෙනව නේද? ඒ කියන්නේ දැන් සිතුවිල්ලක් කිව්වහම දැන් ඒක මේ මේ ද්වේෂයක්ද රාගයක්ද එහෙම හැඟීමක් මේ තරම් එහෙම තේරෙන්නේ නැහැ. නිකන් සිතුවිල්ලක් ආවා ඒක ගියා කියලා එච්චරයි මේ දැනෙන්නේ. හරි. මේ කියන්නේ සතිමත්ව ඉන්නකොට මේ එතකොට දැන් අර හැම සිතුවිල්ලක්ම ඇවිල්ලා ඒක ඉවර වෙනකොට නිකන් මේ එක්කෝ වැටෙනවා වගේ හරි නිකන් ඒ වගේ දැනීමක් තේරෙනවා මේ හිස හරියට මුළු ඇඟටම නෙමෙයි. මේ දැන් ඒ தત્ත්වය තමයි මේ දිනවල මත් විඳගෙන හිටියේ. දැන් ඒ කියන්නේ මේ මම මෙහෙම ඇහුවොත් සිතුවිලි එකක් පස්සේ එකක් එනවා නෙමෙයිද නැත්නම් සිතුවිල්ලක් එනවා ඊට පස්සේ වැටෙනවා. ආයෙ තව සිතුවිල්ලක් එනවා ඒක ඉවරන ඕන වැටෙනවා. තව සිතුවිල්ලක් එනවා ආයෙ වැටෙනවා. එහෙමද වෙන්නේ? ඒ වගේ නෑ එකක් පස්සේ එක දිගට එන්නේ නැහැ. එහෙම ඇවිල්ලා ආයෙ ටිකක් වෙලා අර කලින් හිටපු තත්ත්වෙම ඉන්නවා. ඊට පස්සේ ආයෙ එහෙම ඉන්නකොට ඔන්න වෙලාවක් කියන්න බෑ ආයෙ හිටපු ගමන් එහෙම එනවා. හරි. මේ එහෙම තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ වෙනසක් කරන්න ඕනේ නැහැ. ඔහොම යන්න. ඔය වැටීම ගැන මේ බය වෙන්න එපා. ඒ කියන්නේ ඒ කියන්නේ ඕකේ පොඩ්ඩක් නිකන් සිතුවිල්ලට වෙන්නේ මොකද්ද කියලා බලන්න. දැන් සිතුවිල්ලක් කියලා අර කිව්වා වගේ මේක රාගයද ද්වේෂයද කියලා ඒ තරම් අහුවෙන්නේ නැත්නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට මේක තේරෙනවානේ දැන් මේ මේකේ ඒමක් යාමක් තියෙනවානේ. ඔව් ඒ කියන්නේ අර ඒ සිතුවිල්ලේ දැන් ඒක මොකද්ද කියලා එච්චරම මේව කරලා බලන්න තරම් එහෙම ඒක දැනෙන්නේ නැහැ නිකන් අර පැත්තකින් තියෙන්නේ. ඕ පැත්තකින් තියෙනවා දැන් අර හිටපු මේ සංසුන් ගතිය නැති වෙලා මෙහෙම දෙයක් ආවා ගියා කියන මට්ටම විතරයි තේරෙන්නේ. කමන්නේ ඒ ඇති මෙතනින් Taman يعني අපිට තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි දැන් භවනා නොකරන කාලේ හිතලා බලන්න අපේ හිතේ සිතුවිලි නැතුව තිබුණු කාලයක් නැහැනේ. නිරන්තරයෙන්ම දැන් භවනාවක් පටන් ගන්න කලින් කාලෙදී එකක් යනකොට තව එකක් එනවා. අනිවාර්යෙන් එක අත්තක් අල්ලනවා ඊළඟ එක අත්තක් අතහරිනවා ඊළඟ අත්ත අල්ලලා. ඔය ඔහොම ස්වභාවයනේ තියෙන්නේ. දැන් ඔන්න ටික ටික ටික මේ භාවනාවක් කරහා ඔන්න මේ සිතුවිලි අතර හිඩස් වෙන්න වටන් ගන්නවා. හිඩස් හමු වෙනවා. ඉතින් ඒක වෙන්න ඉඩ හරින්න. ටික ටික ඉතින් මේක තේරුම් ගන්න මේ සිතුවිලි කියන්නේත් මේ මහා දේවල් නෙමෙයි. يعني මේක මගේ කරගන්න තරම් වටින දෙයක් නෙමෙයි. මේකත් මේ එනවා යනවා දෙයක්. මොනවා මොනවා හරි හේතුන් නිසා සිතුවිල්ලක් ආවා. මේක මේ මම තමයි මේ මගේ කරගෙන තියෙන්නේ. අතීතයේ ගැන පොඩ්ඩක් ආය ආවර්ජනය කළා මම තමයි මේ හිතට ආපු දේවල් මගේ කරගෙන තියෙන්නේ. ඉතින් මගේ කරගත්තා නම් ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් දුකක් හම්බ වෙනවා. ඊට ඒකත් එක්ක අපින් අපි කතන්දරයකට යනවා. ගොත ගොතා ඉන්නවා හිත හිතා ඉන්නවා. ලොකු කතාවක් හිත ඇතුලේ යනවා. දැන් ඒ වෙනුවට දැන් කරන්න තියෙන්නේ මේවා හුදු සිතුවිලි පමණයි. මේවා එනවා යනවා. ඉතින් මේක හොඳට හිතට වැටහෙන්න දෙන්න. තා ටිකක් ඔය නිසා හොඳට සාවධානයෙන් බලබලා ඉන්න. හිත يعني හිතුවිලි නැති වෙලාවට හිත බොහොම නිශ්ශබ්ද කරගෙන සංසුන් කරගෙන සැහැල්ලුවෙන් තියන් ඉන්නවා. හිතවිල්ලක් එනවා එන බව දැනගන්නවා යනවා යන බව දැනගන්නවා. ආයෙත් ඔන්න එකක් එනවා එන බව දැනගන්නවා යනවා යන බව දැනගන්නවා. ඔහොම බලබලා ඉන්න. සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් හේරති වය ධම්මානුපස්සේවා චිත්තස්මින් හේරති සමුදය වය ධම්මානුපස්සේවා චිත්තස්මින් හේරති කියලා බුදුහාඳුර කියනවා. මේ ඇතිවීම ස්වභාවය බලනවා මේ සිතේ සිද්ධ වෙන. නැතිවීම ස්වභාවය බලනවා. ඇතිවීම නැතිවීම ස්වභාවය බලනවා. කොහොමයි? බලමින් වාසය කරමින් ඉන්නවා. කාලයක් කොහොම ඉන්න. ඒ කියන්නේ අර වගේ නිකන් කඩන් වැටීමක් වුණොත් කියන්නේ ඉන්න තැනක් නැහැ වගේ නිකන් වැටහෙනවා නිකන් හිතට අරමුණක් නැහැ වගේ වැටහෙනවා දැන් මොකද්ද කරන්න කියලා වගේ හැටෙනවා එහෙම දේවල් වෙනවද නෑ ඒ කියන්නේ එහෙම වැටුණත් මේ තේරෙන්නේ අර මුලින් හිටිය තැනම තමයි ඉන්නේ උනට අර නිකන් වැටීමක් වගේ එහෙම දැන් දැනෙනවා කමන්නේ ඕක වෙන්න ඉඩ හරින්න ඒ කියන්නේ ඕකට තියෙන බය අරගන්න ඕකට සූදානම් වෙලා යන්න මේක වැටෙන්න ඉඩ දෙවුණා ඉඩ තියෙන ඉඩ තියෙනවා හැබැයි මම තාම වාඩිලාන ඉන්නේ ඔයත් ඇරලා නැහැ. ඒ හින්දා නිකන් බය වෙන්න එපා. වැටුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තියන් සෝදානම් ශරීරයෙන් යන්න. ඔකට පුරුදු වෙන්නයි තියෙන්නේ. හොඳයි. වෙනසක් කරන්න දෙයක් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මෙම භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස නියමාකාරයෙන් සිදුවිය. හුස්මරල්ල සියුම් වී සියුම් වී නොදෙනී ගියේය. ටික වේලාවක් එසේ සිටින අතර අඳුරේ ඈතින් ටෝච් එලියක් මෙන් එලියක් දිස්විය. එය ස්වල්ප වේලාවක් නොපෙනී එය ස්වල්ප වේලාවකදී නොපෙනී ගියේය. ඉන්පසු නිසල්මන් විය. පසුව උඩු තුල සියුම්ම නටන්නට විය. පිටට නොදෙන නොදැනන ලෙස එය විනාඩියක් පමණ පැවති නැවතී ගියේ. ඇතිවිය නැතිවිය කියා සිතුනි. ඉදිරියට යාමට උපදෙස් පතමි. සක්මන් භාවනාව වම දකුණ ලෙස পায় පොළවේ ලනු පැදුරේ එහාට මෙහාට ගියමි. পায়ে ලනු පැදුර තැවරෙන විට ඇඟිලිවල දැවටෙන විට විලුඹත් ඇඟිලිත් අතර එය ලනු තැවරෙන විට ඇතිවන తත්වය නිරීක්ෂණය කරමින් ඇවිදිමි. හිත අරමුණේ පවත්වා ගැනීමට පුළුවන්. එහෙත් ඉඳ හිට පැන ගිය අවස්ථාද ඇත. මින් ඉදිරියට ඔබ වහන්සේ අවශ්‍ය උපදෙස් ඔබ වහන්සේ අවශ්‍ය උපදෙස් පතමි. ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි. ක්‍රමයේ අහුවෙලා තේනවා, දිනුවක් තේනවා. ඒ නිසා වෙනසක් කරන්න ඕමනා නැහැ. සක්මනේ නම් ඇත්තටම වෙනසක් කරන්න අවශ්‍යම නැහැ. ඔය යන විදිහටම යන්න දෙන්න. ඕක තව බහුලීකృత වෙන්නයි තියෙන්නේ. කොහොම තේරුම් ගන්න තියෙන්නේ අපි පුළුවන් තරම් දැන් මෙනෙහි කිරීමකින් තොරව මේ දැනෙන දේත් එක්ක ඉන්නවා. ඊළඟට දැනෙන දේ තුළ තව මොන හරි විස්තර තියනවාද කියලා බලනවා. ඒ පැත්ත තමයි තව වර්ධනය කරගන්න තියෙන්නේ. එහෙම විස්තර ටික බලබලා ඉන්න. සමහරට සක්මන ටිකක් වේගය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොඳින් විස්තර බලබලා බලබලා යනවා. ඊළඟට පරයන්ක භාවනාවේදී අර වගේ එලියක් ආවට දැම්ම බලන්න යන්න එපා. ඒ වෙනුවට ආනාපාන සතියත් එක්කම ඉන්න. ඕවා එනවා, يعني එළියේ එනවා යනවා. ඒවා එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැනට ආනාපාන සතියත් එක්කම යන්න. මේවා එළිය ආවට ඒක දිහා බලන්න ගියොත් අපි මේ මූල කර්මස්ථානය අමතක කළා වෙනවා. ඒ නිසා සැහැල්ලුවෙන් ආනාපානයත් එක්කම ඉන්නයි තියෙන්නේ. එහෙම කළා මට චුට්ටක් ආයි ලියන්න මේ මොකද උනේ කියලා. හොඳයි. විපාවෙන්ද ලියමි. ගරු ස්වාමීන් වහන්ස මට තිබෙන ගැටලුව නම් හුස්ම ඊටාම සියුම් වුණාට පසු මා කයට සිත යොමු කරනවා. උණුසුම, චංචල, වේදනා ආදී වශයෙන් හැම දේ දිහාම බලා සිටිනවා. එකක් ඉවර වූ පසු එකක් දිහා. ඉන්පසු නොදැනීම හිතේ කිසිම අරමුණකින් තොරව ටික වේලාවක් ඉන්නවා. නැවත අරමුණු හිත යනවා. මෙහි වරදක් තිබේද? මා කල යුත්තේ කුමක්ද? පහදා දෙන්න කර ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඉදිරිපත් නොවේමි. ඉදිරිපත් නොවේමි. <laughs> එහෙමනම් ඉතින් අමාරුයි. <laughs> කවුරු හරි එන නීතිඥයෙක් පාරු මාරු ඉදිරිපත් වෙන්න නේනවා. නීතිඥයෙක් මාර්ගයෙන් ඉදිරිපත් වෙන්න නැහැ දෙන්නේ එහෙම. මේ මෑණියන්ගෙන්වත් අහලා බලන්න. නීතිඥකම කරන්න හොලවන්නේ. මේ මෙහෙම නම් ඉතින් අපිටත් අමාරුයි. මේ මොකද ඒ කියන්නේ ওই පැත්තෙන් ටිකක් එහාට යන්න නම් මේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එහෙනම් මේක ඉතින් අපි ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා මේ ඉදිරිපත් වීම කියන එක. මේ මොකද ඉහළ ඉහළ උසාවියට ගොත් අනිවාර්යෙන් හරිම අමාරු ඉදිරිපත් වෙන්න. <laughs> මේ තාම මේ පහළ උසාවිය. ඒ නිසා පහළ උසාවියේදී ඉදිරිපත් වෙන තරමට හරි ලේසි. සැලසමම <laughs> දැනගන්නේ ඒක තමයි. <laughs> ඔව්. ඔව් ඒක තමයි. ඔව්. එහෙනම් මේ ඉදිරිපත් උනායි කියලා කිසි ගැටලුවක් කරන්න එපා. මේක හැමෝම ඉන්නේ ඉගෙන ගන්න පිරිසක්. මමත් ඉගෙන ගන්නවා. මේ මේ නැතෝ මේ මම සියල්ල සම්පූර්ණ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉතින් අපි හැමෝම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ එකිනෙකාගේ දේවල් වලින් එකිනෙකා ඉගෙන ගන්නවා. මේ දහමක් වඩන පිරිසක්. ඉතින් ඔච්චරයි. ඒ නිසා මේකෙදී මමත්වයක් ඇති කර ගන්නවා. තමන් මේ තමන් ඔන්න තමන් එක හෙලි කරා කියලා මේ අනිත් අය මං ගැන මෙහෙම හිතයි අර මෙහිතයි කියලා මේව කරනවා. ඒක කිසි දෙයක් නැහැ. ඔක්කොම ඉතින් එක වහලයට ඉන්න පිරිසක් විතරයි. ඔච්චරයි. හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නට යමු යමු. භාවනා අධ්‍යක්ීම් වාර්තා කිරීම. අතිපූජ්‍ය කම්මට්ටානාචාර්ය වහන්සේ වෙත ඉතා ගෞරවයෙන් ඉදිරිපත් කරමි. මම දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට භාවනාවේ වරින් වර යෙදුනි. දිනපතාම මට gederදී එම අවස්ථාව නොලැබුණත් ලැබුණු ලැබුණු මොහොතේ භාවනාව පිළිබඳව මට මගේ මතකේ පවතී. පර්යංක භාවනාව. මම gederadit මෙහිදිත් පර්යංක භාවනාව විනාඩි 15ක් පමණ කරන විට ශරීරයේ පිටුපස වාඩි වී සිටින කොටසේ හෝ ඉදිරිපස දන පොල් කටු දෙපසේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවේ. මම එවිට ඒ දෙස බලා සිහිකොට නැවත එම தත්වයෙන් මිදීම පිණිස ඇඟ වෙනස් කර සකස් කර වාඩි වීම හා ශරීරයේ එහෙ මෙහෙ කර වාඩි වීම කර නැවත භාවනාවේ යෙදෙමි. මට එසේ කරන විට දිගටම භාවනාව කර ගැනීමට බැරි වී යයි. සිතට මදක් අඩුවක් දැනුණත් එය ගණන් නොගෙන සුපුරුදු පරිදි භාවනාවේ යෙදෙමි. පර්යංක භාවනාව කරන විට දිග සුලන් රැල්ලක් කෙටි සුලන් රැල්ලක් මට හොඳින් වැටහි ගොස් ඉබේම සුලන් රැල්ල නවතින ස්වභාවයක් දැනේ. මේ తත්වය මට දිගටම පවතී. සක්මන් භාවනාව. මම සක්මන් භාවනාව පුරුදු පරිදි gederdi මෙහිදිත් යන එන හැම විටම සිහියෙන් ඉටු කරමි. වම් කකුල ඔසවන විට මට දැනෙන ස්පර්ශ වීම තද මොලොක් ගති, රළු පරළු ගති, සීතල උෂ්ණ තත්ත්වයක් දැන හඳුනා ගති. සමහර විටදී මට ධාතු ගුණයන්ද මතක් වේ. බොහෝ අවස්ථාවලදී මම කිසිවක් ගණන් නොගෙන ගමන් කරමි. පරයන්ක භාවනාවේදී හා සක්මන් භාවනාවේදී මට පුරුදු මෙම தત્ත්වයේ කිසියම් අඩුපාඩුවක් වේ නම් මා කෙරෙහි අනුකම්පා කර සුදුසු උපදෙස් ලබා දෙන ලෙස ඊට කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු පරයන්කය ගැන පොඩ්ඩක් ආයෙ කියන්න. මම gedaradit මෙහිදීත් පරයන්ක භාවනාව විනාඩි 15ක් පමණ කරන විට ශරීරයේ පිටුපස වාඩි වී සිටින කොටසේ හෝ ඉදිරිපස දන පොල් කටුව දෙපසේ වේදනාවක් හෝ අපහසු තත්වයක් ඇතිවේ. මම එවිට ඒ දෙස බලා සිහිකොට නැවත එම තත්වයන් මිදීම පිණිස ඇඟ වෙනස් කර සකස් කර වාඩි වීම හා ශරීරයේ එහි මෙහි කර වාඩි කර නැවත භාවනාවේ යෙදෙමි. මට එසේ කරන විට දිගටම භාවනාව කර ගැනීමට බැරි වීයයි. සිතට මතක් අඩුවක් දැනුණත් හොඳයි. ඔතෙන්දී අපිට පුළුවන් ඒ කියන්නේ උපක්‍රමයක් වශයෙන් දැනට කරන ආනාපාන සතිය කියලා කියනවද? එහෙම මුලින් කියනවද? මොකද්ද කරන්නේ? පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව කියලා විතරයි කියන්නේ. අපි කමන්නේ. මොකක් ප්‍රශ්නයක් නැහැ. ආනාපාන සතිය වෙන්න පුළුවන්, බිම්බීම හැකිලි වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කොයිකුණත් ඒ කියන්නේ අපි මේ වාඩි වෙනකොට අපේ ඉරියව්ව ඒ තරම් සකස් වෙලා තිබුණ නැත්නම් කයෙන් අවශ්‍ය වෙන පහසුව නැත්නම් සහයෝගය ලැබෙන්නේ නැහැ. එතකොට අපිට පොඩි වෙලාවයි මේ ඉරියව්ව පවත්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ටික මේ හැම තිස්සෙම නැත්නම් විටින් විට මේ වැඩි කාලයක් ඒ ඉරියව්වෙම ඉන්න නැතුව හැමතිස්සම මේ ඉරියව්ව මාරු කරන්න ගියොත් අර අපිට අරකින් හැදීගෙන එන එකඟ භාවය කැඩෙනවා හැමතිස්සෙම. ඒ නිසා පොඩ්ඩක් බලන්න මේ වාඩිලා ඉන්න ඉරියව්ව සුවදායකද කියලා. මේ භාවනාවට සුවය ලැබෙන නැත්නම් භාවනාවට සහයෝගය ලැබෙන මේ ඉරියව්වක්ද මේ ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් එහෙම අමාරු නම් චුට්ටක් ඉරියව්ව සකස් කරගෙනම වාඩි වෙන්න. එහෙම නැත්නම් කියන්නේ භාවනා ආසනයක් හරි පුටුවක් හරි පාවිච්චි කරලත් වරදක් නැහැ. ඊළඟට මේ විදිහට වාඩිනාට පස්සේ අපි හිතමු ඔන්න පය බායක් විතර ඔන්න ඉන්න හැකියාව ලැබෙනවා. ඉරියව් වෙනස් කරන්න නැතුව. ඒ කියන්නේ ඉතින් සෑහෙන කියන්නේ දුරක් යන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න හිතේ එකඟතාවයක් එනවා අරමුණෙම ඉන්න ස්වභාවයක් ගතියක් ආවනම් ඒත් අපි හිතමු මේ කයේ යම්කිසි වේදනාවක් එනවා එතෙන්දී ඉරව මාරු කරාට වඩා හැබැයි ඒ එතෙන්දී ඉරව මාරු කරද්දී පුළුවන් අර කලින් අපි අරගෙන ආව මූල කමටහනේම හිත තියාගෙන ඉරියව්ව නිකන් පැත්තකින් වගේ මාරු කරන්න. ඒ කියන්නේ ඉරියව්ව මාරු කිරීම අපි නිකන් මේ අරමුණේ හිත පවත්වමින් අපි මෙතෙක් ආපු අරමුණේම හිත පවත්වනවා. ඉරියව් මාරු කිරීම නිකන් පසුබිමින් වගේ, පැත්තකින් වගේ අපි කරගෙන යන වැඩේට බාධා නොවන විදිහට කරනවා. එහෙම නැත්නම් ඉතින් මේක හිමීට හිත කරගෙන ගිය වැඩේ පොඩ්ඩක් නතර කළා. ඒ වෙනුවට බොහොම මධ්‍යස්තව උපේක්ෂාවෙන් මේ ඉරියව මාරු කිරීමට හිත යොදලා සතිමත්ව මේ ඉරියව මාරු කළා. අවසන් වෙලා නැවතත් අපේ මූල කමටහනට එනවා. එහෙම කරන්න පුළුවන් නම් මේක මේ අර ඉරියව මාරු කිරීම හරහා වෙන්න තියෙන හානිය අඩු වෙනවා. නිසා පොඩ්ඩක් මේ උපක්‍රම දෙක භාවිතා කරලා බලන්න Tamanට ගැළපෙන උපක්‍රමයකින් යන්න පුළුවන්. ප්‍රධාන දේ කරගෙන ගිය එකට බාධා නොවන විදිහට ඉරව මාරු කරන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට වසර 18ක පමණ කාලයක් ඇතුළත සිදුවී සිදු වූ සිදුවීමකි මේ. එය ඔබ වහන්සේට මීට පෙර මා සඳහන් කර ඇත. උදරයේ පිම්බීම හැකිලිම මූලික කමඨාන කරගෙන දින 4ක් පමණ මනසීයකින් භාවනාව වැඩූ අතර ඊළඟ දින හතර පමණ කාල සීමාවේදී ශරීරය ගැන බලද්දී එය ක්‍රමක්‍රමයෙන් කැඩී බිඳී දූවිලි බවට පත් වුණා. ඒ කාල සීමාවේදී සමාධිය බලවත්ව පැවතුණා. සක්මන් භාවනාවත් ඊටම හොඳින් වැඩුණා. ඊට පසුව මරණය හුස්ම තද වෙවි සිදුවන ආකාරයේ දුටුවා. අවසානයේ කොපුවකින් කඩුවක් එළියට අදින වාසේ මේ රූප කායෙන් සිත ඉවතට ගියා. ඉදිරි දින හතර ඇතුළත සිත දෙස බැලුවා තද රන්වන් පැහැ ලෝකයක් ආලෝකයක් සමග සිත පැවතුනේ සිතුවිලි එක දෙක ඇති වී නැති වී ගියා. අන්තිමට මා වඩාත්ම ප්‍රියජනක ප්‍රිය කරන කාම වස්තුවක් පෙනී සිටියා. නමුත් මේ තෘෂ්ණාව අනන්ත සසරේ මා බොහෝ දුකට ඇද දැමූ බව වැටහුණා. ඒ වස්තුවට ඇලීමක් ගැටීමක් ඇති කරගත්තේ නැහැ. ෂණයකින් ඒ වස්තුව නොපෙනී ගියා. දින තුනක් පමණ කෙලින්ම චිත්ත මාත්‍රයේ සිත පවත්වන්න හැකි වුණා. අවස්ථා දෙකක් මේ විදිහට සති දෙකක පමණ කාලයක් ඇතුළට භාවනා වැඩුව අතර දැන් මේ විදිහට භාවනා භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. දැන් මා භාවනා වැඩ යුතු පිළිවෙල පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැබඳ කාරණකෝ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට යමා මහ නිවන් සුව මොහොතේ හොඳ මතනේ මෑණියන්ගේ නේද? ඔව්. මේ දැන් සක්මන් භාවනාවක් කරන්න අමාරුයිද? සක්මන් භාවනාව කරන ස්වාමීන් වහන්සේ මේ අර මේ කකුල මේ තියෙනවා නෙමෙයි තියෙන කැඩිලා තියෙන හන්දා. ටික අපහසුයෙන් හරි කරනවා. කරනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් <laughs> දැනට කොහොමද කරන්නේ? කොච්චර විතර වගේ කරනවද? සාමාන්‍ය පැය භාගයක් කිචුඩි කරනවා. කරන්න පුළුවන්. ආ ඒ ඉතින් කමක් නැහැ. ඊට පස්සේ ඉඳගෙන දැන් සක්මන් භාවනාව කරද්දී දැනට මොකද්ද කරන්නේ? සක්මන් භාවනාව අර ඔසෝනි කියන යමින් තබමි. ඒ තාම මෙනෙහි කරනවද? ඒක නැහැ. යනකොට ඉබේට දැනෙනවා ඒක. අනහරි. ඒ නිසා වැඩි ගැඹුරින් අල්ලන්නේ නෑ අරමුණ. අනහරි. සාමාන්‍ය ස්වභාවයෙන් නිකන් සක්මනේ දෙනවා. හරි. මේක තමයි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් කියන්නේ පොඩ අනායාසයෙන් වෙන්න ඉඩ හරින්න. කයට අනායාසයෙන් සක්මන වෙන්න ඉඩ හරිනවා. Taman කියන්නේ පැඩක් පැත්තකින් ඉඳගෙන වගේ දැනෙන දේත් එක්ක නිහඬව ඉන්නවා. කියන්නේ හිත පුළුවන් තරම් නිශ්ශබ්දව තියාගන්න. හිතට මුකුත් කතා කරන්න මේ කතන්දර කියන්න යන්න දෙන්න එපා. ඇතුලේ කතාව පුළුවන් තරම් සංසිඳවගෙන කය දැන් මේ කරගෙන යන වැඩේ දිහා හොඳට බලාගෙන ඉන්නවා. එතන එතන පාදයන් ස්පර්ශ වෙද්දී ඒ ස්පර්ශයත් එක්කම හිත පවත්වනවා. සැහැල්ලුවෙන් යනවා. ඊට පස්සේ මේ ඉඳගෙන කරන භාවනාවේදී දැන් එතකොට මොකද්ද අරමුණක් වශයෙන් තියාගෙන යන්නේ? දැන්ට අපේ ස්වාමීන් මේ එන සිතුවිලි විතරයි බලන්නේ. බලන්නේ. හොඳයි. එමය සිතුවිලි බලනකොට මේ ගොඩාක් එපා වෙනවා උදාසීන වෙනවා සිතුවිල් එකාකාරව ගලාගෙන එනවා එකාකාරව ගලාගෙන එනවා එකක් එකක් පස්සේ එකක් එනවාද එකක් ඇවිල්ලා පොඩි වෙලාවකින් ඊළඟ එක එනවාද එකාකාරව එනවා එකාකාර වෙනවා. ඒ කියන්නේ එක ළඟ එක ළඟ ළඟ ඔක්කොම එනවද? ඒක නිකන් මට හිතා ගන්න බෑ එකක්වත්. හරි, කමන්නේ නැහැ. මං අහන්නේ දැන් හිතුවිලි අතර හිඩැස් එහෙම නැද්ද? හිඩැස් නැහැ. හිඩැස් නැහැ. කියන්නේ ඒ කියන්නේ හිතේ කෙලවරක් නැති සිතුවිලිද තියෙන්නේ? කෙලවරක් නැති සිතුවිලි නිකන් මේ මේ මස් පොදියක් පොර කනවා වගේ සිතුවිලි මේ තියෙනවා. ඒ විදිහට මේ. ඒකට මේ ඔය தত্ত্বය නැද්ද සක්මනේදී? නෑ සක්මනේදී කොහෙත්ම නෑ. සක්මනේදී කොහෙත්ම නෑ. නෑ. සක්මනේදී ඒ කියන්නේ දැනීමත් එක්ක නිහඬ වෙච්ච සිතකින් ඉන්න පුළුවන්ද? සමහර කෙනාට බොහෝ දුරට මේ පිට යන වෙලාවලුත් තියෙනවා. පිට යන වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ හිතේ තියෙන නිහඬ භාවයක්. එහෙම කිව්වොත් හරිද? සිතේ තියෙන නිහඬ භාවයක්. මම ස්වාමීන් වහන්සේ සිත දිහා බලාගෙන ඉන්නවා. ඔව්. අර මේ ඊට පස්සේ මේ තීන මිද්දති වගේ මට එනවා. මේ සක්මනේදීද? නෑ මේ පරියංක භාවනාව. හරි. නෑ මං අහන්නේ සක්මනේදී හිතේ ස්වභාවය නිහඬ භාවයක් ඇතුලේ කතාව නතර වීමක් වගේ තේරෙනවද? එහෙම නෑ. නෑ ඒ කියන්නේ මේ සක්මනේදීත් හුඟා කෙලවරක් නැතුව සිතුවිලි එනවද? එනවා එනවා. සක්මනේත් එනවා. එනවා. එනවා. ආයි ටිකක් දුර ගිහිල්ලා මතක් කියලා මේ සතිය හදා ගන්නවා මම ඒක. ආයි සතිය ඇති කරන කොහෙද මේ ඉන්නේ කියලා සිත මතක් කරලා දෙනවා මම පිට. හරි. නිකන් බය වෙන වගේ දේවල් වෙනවා. වගේ තමයි දැන් හිත මගේ මාව බය කරනවා. භාවනා කරන්න කියලා. භාවනා කරන්න කියලා. කරන්න මේ මේ සීය පොදවා ගන්න භාවනා කරන්න. ඔව් කොහෙද ඉන්නේ මේ? ඒ විදිහට මාව ගොඩාක් බය කරනවා හිත. රැයට නිින්දට ගියාමත් නිකන් බය වෙන වගේ දේවල් වෙනවද? එහෙම නිින්දෙදි කියලා එහෙම නෑ විශේෂයක්. හොඳයි. සාමාන්‍යයෙන් කව පොදුවේ වොන පිරිසක් මැද්දේ වුණත් ඒ බයවීම සිද්ධ වෙනවා. බයවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ කවුරු හරි ඇවිල්ලා කියනවා වගේද? ඔව් කියනවා වගේ හිත හැබැයි හිත තමයි ඒ කියන්නේ. ආ හිත තමයි කියන්නේ. හිත තමයි. ඔව් ඒ කියන්නේ මේ හිතෙන්ම නිකන් විධාන කරනවා වගේද නැත්නම් කවුරු හරි ඇවිල්ලා මේ කියනවා වගේද ඇහෙන්නේ? ඒක කවුරු හරි ඇවිල්ලා කියනවා වගේ විධානයක් කරනවා. එහෙම තමයි කරන්නේ. එහෙමයි. හොඳයි. පොඩ්ඩක් දැනට සැහැල්ලුවෙන් යන්න. ඒ කියන්නේ හුඟක් මේ බර කළා දැන් භවනා කරන්න යන්න එපා. දැන් මේ වෙනුවට බොහොම ටිකක් සැහැල්ලුවෙන් හිත ටිකක් නිවෙන්න දෙන්න. ඒ කියන්නේ හුඟක් මේ කියන්නේ වීරය වැඩියෙන් කරන්න ගියොත් දැන් ආපස්සට යන්නේ. ඒ කියන්නේ මේ වෙහෙසක් වෙන්නේ අනවශ්‍ය විදිහට වීරය කරන්න ගියොත්. පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න. මම පොඩ්ඩක් මේ වැඩසටහන් පස්සේ කතා කරන්නම් පොඩ්ඩක්. එහෙමයි තමයි. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට. තිරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ මා පළමු වරට භාවනා කරන යෝගියෙක් වෙමි. මාහට සිත ආනාපාන සතියේ නාස්පුඩු ළඟ තියාගෙන සිටින විට සිත එයින් ඈත් නොවි වෙනත් ස්තන් වලටද ගොස් නැවත පැමිණේ. මේට කුමක් කරන්නදයි පහදා දෙන්න. මට ආයි කියන්න මට ආහුන්නේ නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ මා පළමු වරට භාවනා කරන යෝගියෙක් වෙමි. මාහට සිත ආනාපාන සතියේ නාස්පුඩු ළඟ තියාගෙන සිටින විට සිත එයින් ඈත් නොවි වෙනත් තැන්වලටද ගොස් නැවත පැමිණේ. මෙයට කුමක් කරන්නදයි පහදා දෙන්න. කරුණාවෙන් ඉල්ලමි. ඔය ඉතින් ආවනම් ප්‍රශ්නයක් නැහැ. මේ ගිහිල්ලා හිටියොත් නෙදී ප්‍රශ්නේ. ඉතින් ආවට පස්සේ ආයි බලන්නයි තියෙන්නේ. ඔන්න ආනාපාන සතිය කරමින් ඉන්නවා. ඔන්න හිත පොඩ්ඩක් ආයි වෙන කොහෙට හරි යනවා. හැබැයි ගියාට පස්සේ ගේ බව දැනගත්තා නම් එතන ඉඳන් ආයි මේ ආනාපාන සතියේටම ගන්න. කියන්නේ හිත කොහොමත් එහෙම මේ මුලදී කොහොමත් මේ ආනාපාන සතියට කැමැත්තක් දක්වන්නේ නැහැ. පොඩි වෙලාවක් එයා ඒකේ ඉන්න ඊට පස්සේ ආයෙ එළියට යනවා. ඊටසේ ඉතින් ආයෙ අපි දැනගත්තට පස්සේ ඔන්න දැන් එළිය ගියා මේ ආනාපානෙත් එක්ක නෙමෙයි ඉන්නේ කියලා දැනගත්තට පස්සේ ඔන්න ආයෙ ගෙනල්ලා ආනාපානෙත් එක්ක තියාගන්න. ඔන්න ආයෙ හුස්ම රටලි දෙක තුනක් බලනවා ආයෙ ඔන්න පිට යනවා. ආයෙ ගෙනල්ලා තියාගන්න. ඉතින් මේ මේ විදිහට මේ අපි විහිං මැදිහත් වෙලා ඉතින් මුලදී ඔය වගේ හිත නැවත නැවත අරමුණට ගෙන ඒමක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැනට ඔය විදිහට යන්න. කියන්නේ මේක සක්මනකුත් කළා එහෙම වෙන්නේ නැති මේ වැඩේ කරන්නේ නේද? කාගේද ප්‍රශ්නේ? ඔව්. සක්මනකුත් කළානේ. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී කෙලවරක් නැතුව එළියට යනවද? නෑ. ඉන්නවද? මේ පරයන්ක භාවනාවේදී නිකන් මෙනෙහි කිරීමක් කරන්නද හුස්ම ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා කියලා එහෙම. ආස්වාද ප්‍රාස්වාස කියලා මෙනෙහි කරනවද? ආ ඒක හොඳයි. يعني ආස් දැන් ආස්වාසය සිද්ධ වෙනකොට හුස්ම ගන්නකොට ආස්වාස කියලා මෙනෙහි කරන්න. ප්‍රසආතය කියලා මෙනෙහි කරන්න. ඒ විදිහට يعني උපක්‍රමයක් වශයෙන් මේ විදිහට මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඕක කරලා කළමයි ගොඩ දාගන්න පුළුවන්. ඔව් හොඳයි. පොඩ්ඩක් ඒ කියන්නේ යෙදෙන්න. තව තව යෙදෙන්න. يعني කාලයක් යනවා. පොඩ්ඩක් ඉතින් මේ يعني එක පාටම අරමුණේ ඉන්නේ නැහැ. පොඩ්ඩක් ඉතින් උත්සාහයෙන් වීරයෙන් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. මේ කරන්න පුළුවන්, හිත මෙල්ල කරන්න පුළුවන්. වැඩේට දැන් අත ගහලා තියෙන්නේ. අතරින් නැහැ මම කොහොම හරි කරනවා කියන විශ්වාසයෙන් යන්න. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම ආස්වාස ප්‍රාස්වාස වාතයේ නාසිකාග්‍රයේ වැදීම නිරීක්ෂණය කරමි. එවිට මට එහි ස්පර්ශවන ස්ථානය සිසිල් උණුසුම් අවස්ථා හොඳින් වැටහි. මෙසේ දිගු වේලාවක් ගත වූ විට ආස්වාසය හා ප්‍රස්වාසය ඊතා සියුම්ම ගොස් නොපෙනී යයි. මේ අවස්ථාව ලැබුණු පසුද මම නාසිකාග්‍ර දෙපසටම සිත යොමු කොට සිටිමි. ඉන් අනතුරුව ශරීරයේ යම් යම් කම්පන, චංචල, ඉරිවැටීම්, වේදනා, අත්විඳීම් ඒ වාද සුළු වේලාවකට පසු නොදැනේ. එවිට මම ශරීරයට සිත යොමු කරමි. මෙසේ ශරීරයටම සිත යොමු කොට සිටිනා විට මුළු ශරීරයම නැතිව ගියාසේ දැනේ. ඒ අවස්ථාවේ ඉඳගෙන සිටින ඉරියව්වේ සිටිනා බව යාම් තම් දැනේ. අත්තල ස්පර්ශයේද ඉඳගෙන සිටින ස්ථානයේ ස්පර්ශයේද නොදෙනියයි. මේ අයුරින් සෑහෙන වේලාවක් සිටිය හැකිය. සිතුවිලි ආවද ඒවා දිය වී යයි. ඉඳ හිට නාසය අසල වෙවිලීමක් එසේ නැතිනම් හිස පිටුපස කම්පනයක් දැනේ. ඉඳ හිට හුස්මක්ද වැටේ. මෙසේ දිගටම සිටියේදී යම්කිසි උදාසීන බවක් දැනි ආසනයෙන් නැගිටිවි. මේ විදියට ඕනෑතරම් වේලා සිටිය හැකි බවද සිතට දැනේ. කුමක් කළ යුතුද? ඔබ වහන්සේගෙන් මේ සම්බන්ධව උපදෙස් පතමි. සක්මන් භාවනාව ගුරු උපදේශ මත ඔබ වහන්සේගේ හා ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ උපදේශ මත කරගෙන යමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. <laughs> හොඳයි. කාගේද කියලා කියලා කියන්න හොඳන්ද? ඔව්. හොඳයි. සක්මනේදී මොකද කරන්නේ? සක්මන් භාවනාව ස්වාමීන් වහන්සේ ඉතින් හුඟක් වෙලාවට පටන් ගන්නකොට මම වම දකුණ කියලාමයි පටන් ගන්නෙ. ඊට පස්සේ මේ ටිකක් වෙලා ගත වුණාම ටිකක් ඔසවනවා යවනවා තබනවා කියලා හිතලා යනවා ඊට පස්සේ ඇත්තටම එහෙම හිත හිත යන්නෙත් නැතුව නිකන් ආයාසයෙන් තොරවම සක්මන වෙනවා එතකොට ඒ කියන්නේ හිත පිට යන්නේ නැද්ද නැහැ ස්වාමීන් වහන්සේ පිට පිට යන්නේ අරමුණත් එක්ක ඉන්නවා දැනෙන දේත් එක්ක ඉන්නවා හොඳයි හොඳයි ඒ කියන්නේ ඔය විදිහට පැයක් විතරම වැඩේ කරන්න පුළුවන්ද පුළුවනි. සෝ විනාඩි 40ක් විතර වගේ පුළුවන්. එතකොට 40ක් විතර වෙනකොට හිතේ තත්ත්වය මොකද්ද? එතකොට ඉතින් මට ඉතින් පාරයන්ක භාවනාවට යන්න ඕනේ කියලා මට නිකන් හිතෙනවා. ඉතින් ඒක නිසා තමයි මම අහන්නේ. හිත සම්පූර්ණයෙන්ම එකඟ වෙලා මේ يعني මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම හොඳට හිත පිට යවා ගන්න නැතුව හොඳට මේ අරමුණේ තියාගෙන යන්න පුළුවන්. එහෙමයි. හොඳයි. පාරයන්කට ගිහාම පොඩ්ඩක් වෙන දෙයක් කියන්නකෝ. පාරයන්ක භාවනාවේදී ස්වාමිනාංශ ආශ්වාස ප්‍රාශ්වාසයෙන් තමයි පටන් ගන්නෙ. එතකොට ඉතින් නාසිකාග්‍රේ වැදින තැන හොඳට ප්‍රකට දැනෙනවා. ඇතුල් වීම පිටවීම වෙන වෙනමත් දැනෙනවා. ඒ අතරේ අර ඒ දෙක අතර පොඩි ඉඩක් තියෙන බව ඒව ඔක්කොම මම මෙනෙහි කරනවා. හරි. එහෙම සෑහෙන වෙලාවක් යන ඒ ඉන්න පුළුවනි. ඒ අතරේ එන වේදනා ගැන මම එච්චරම මහන්සියෙන් බලන්නේ නැහැ. හොඳට වාඩි වෙලා ඉන්නවා අර පුටුවේ ඒක නිසා මට ඔය කකුල් වේදනාව එහෙම දැනෙන්නේ නැහැ ඒ වෙලාවට. ඊට පස්සේ අර ආශ්වාස ප්‍රාශ්වාසයේ නොදැනීම ගියාම ඊළඟට තමයි මං වේදනාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් හොඳයි. ඒ එහෙම එතකොට වේදනාවන් දැනෙනවද? දැනෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි අර ඔබ වහන්සේ විස්තර කරන විදිහට මට නිකන් සුඛ වේදනා දුක් වේදනා එහෙම ඒව එහෙම එකක් නැහැ නිකන් සාමාන්‍යයි. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ආනාපානෙම හරහා පුපත්තක් තමයි අර මං කලින් කිව්වේ. දැන් මෙතෙන්දී අපි බලන්නේ ඊට වඩා වෙනස් විදිහක්. ආනාපානෙන් අපි කරන්නේ මේ හිත එකඟතාවය හදා ගැනීම පමණයි. ඊට පස්සේ කෙලින්ම ධාතු පැත්තට යොමු වීමක් වෙනවා. එහෙමයි. එහෙම ඒ පැත්තකින් තමයි මෑණියෝ යන්නේ. ඒ හින්දා එතෙන්දී කායික වශයෙන් ඒ කියන්නේ මේ දැන් වාඩිලා නම් ඉන්නේ වාඩිලා ඉඳද්දි ඒ පුටුවත් එක වෙන ස්පර්ශයන් තියෙනවනේ ඒ තැන් වලට එහෙම හිත යොමු කරමින් හොඳට බලන්න. ඒවැ කොහොමත් ස්පර්ශයක් තියෙනවනේ. ඒවැ කොහොමත් වේදනාවක් තියෙනවනේ. ඒවා හොඳට බලමින් ඉන්න. දැන් ඒක කොයිච්චර කාලයක් අය කරනවද? එහෙම ස්වාමිනාංශ දැන් ටිකක් තවත් මං හිතන විදිහට තව මිනිත්තු 10ක් 15ක් වගේ හිටියොත් අර දැන් පිට ගෑවෙන තැන කකුල් වදින තැන් මේ අත ස්පර්ශ වෙන තැන් ඒ ඒවත් මට දැනෙන්නේ නෑ වගේ හිතලා බැලුවොත් එහෙම තියෙනවා කියලා හිතෙනවා හැබැයි නෑ ඒ කියන්නේ නිකන් කයට සමස්තයක් වශයෙන් අවධානය යොමු කරාම ඔය ඕවා දැනෙනවද යම් යම් තැන්වල මේ වාඩිලා ඉන්නකොට ඒ තියෙන දේවල් දැනෙනවද යාන්තම් දැනෙනවා. ඔව් යාන්තම් තමයි. ඒ ඒ ඒ යාන්තම් දැනනකොට ඒ තැනට හොඳට හිත යොමු කරන්න. කියන්නේ ඒ ඒ කියන්නේ මුලදී ඒ මේ මේ විදිහට බලන එක කාලයක් කරාද නැත්නම් මේ පටන් ගත්ත විතරයිද? කාලයක් කරා ස්වාමීන් වහන්සේ. ඒ කාලය තුලදිම ඔය එක තැනක්වත් හොඳට ඒ කියන්නේ තීව්‍රව දැනෙච්ච අවස්ථා නැද්ද? නෑ මේ මීට ඉස්සර අවස්ථාවලදී මේ අර පැද්දෙන ස්වභාව ඒ වගේ දේවල් සිද්ධ වුණා. හැබැයි මේ සැරේ නම් එහෙම දේවල් නෑ එහෙම ඒක වෙන්න අත්‍යවශ්‍ය කියලා නැහැ. ඔය කොයි දෙයක් වුණත් කමන්නේ නැහැ. ඒ කියන්නේ පොඩ් එහෙම වැදෙන එකත් ටිකක් බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒකත් මට දැනෙන්නේ නැහැ වගේ. ඉතින් ඊට පස්සේ දැන් මොකුත්ම නැහැ වගේ. හරි. එහෙමත් ඉන්නකොට ඉතින් මෙහෙම දැන් ඊට පස්සේ මම අර ඔබ වහන්සේ කිව්ව නිසා සිත දිහා සිතෙන් බලන්න කිව්ව නිසා මම අද එහෙම සිත දිහා බලාගෙනත් හිටියා. ඉතින් එහෙම ඉන්නකොට මට හිතෙනවා මෙහෙම මට ඕනම් හෙට වෙනකම්මත් පුළුවන්. <laughs> එහෙම ඉන්න බැරි නිසා නැගිටිනවා. එතකොට කියන්නේ හිතේ සිතවිලිවත් මොකක්වත් එන්නේ නැද්ද? සිතවිල්ලක් කියලා ලොකුවට එන්නේ නැහැ නිකන්. ආවත් මං ඒක සිතවිල්ලක් ආව නේද කියලා හිතන්නත් ඉස්සර සිතවිල්ලත් නැති වෙලා ගිහිල්ලා. නැතිලා ගිහිල්ලා. හරි. මේ විදිහට පොඩ්ඩක් දැන් يعني ආනාපානේ දැන් ගැඹුරකට යනව වෙනුවට පොඩ්ඩක් يعني ඊට කලින් ගන්න. දැන් يعني වාඩි වෙලා අපි තුමු දැන් දැන් කරන්නේ මම නිකන් උදාහරණයකට කියන්නේ අපි දැන් කරන්නේ ආනාපාන සතියේ පැය භාගයක් ඉඳලා ඊට පස්සේ වේදනාවන් දිහා බලන්න යනවා කියලා හිතන්න. එහෙම දැන් කරන්නේ කියලා හිතන්න. ඒ වෙනුවට ඔන්න පැය කාලයි ඉන්නේ. අඩු කරන්න. අඩු කළා යන්න වේදනාවන් දිහා බලන්න. එතකොට ටිකක් තියෙනවා මේකේ. ඒ තරම සංසිඳන නැහැනේ. එතකොට ටිකක් තියෙනවා. ඒ ඒ බලන්න ගියාට පස්සේ මේ ආයෙත් ආනාපානට හිත ගියොත් එතනට යන්නේ නැතුව මෙතනම තියාගන්න. තියාගෙන එතන එතන හිත යදවීම හරහා නැවත නැවත මේ වේදනා ආරමුණට නැංවීම නැංවමින් ඉඳීම හරහා අර එකඟතාවය මෙතන හැදේවි. එතකොට මේක ටිකක් තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒ කියන්නේ තීව්‍රව තේරෙන්න ගන්නවා. එතකොට මේක දිහා බලන්න පුළුවන්. අපි තු මේකත් ඔන්න බල බලා ඉන්නවා මේක නැතිලා ගියා. ඔන්න තව තැනක තියෙනවා කියලා හිතන වේදනාවක්. එතෙන්ට යොමු කරනවා. ඒකත් බල බලා ඉන්නවා. ඊට පස්සේ ආයෙ තව තැනක එනවා. ආයෙ තනත් බල බලා ඉන්නවා. ඒ කියන්නේ මේ බල බලා ඉඳද්දිම තමයි ටික ටික එතනට හිත ඒක ඒක රාශිය වෙලා එක්රොක් වෙලා එතන දැනීම වැඩි වෙන්නේ. ඒක වරදක් නෑ. දැනීම වැඩිලා ඊට පස්සේ ආයෙ නැති වෙලා ආයි. ඊට පස්සේ ආයෙ තව තැනකට යනවා. ඒකත් බල බලා ඉන්නවා. ඉතින් ඔක්කොම සමනේ වුණා කියලා හිතන්න. එහෙමයි. එහෙමත් සමනේ වුණා නම් පොඩ්ඩක් කමක් නෑ. හිත දිහා බොහොම ඒ කියන්නේ හුඟා ගැඹුරේ ඉඳලා බලනවා වෙනුවට ගැඹුරු සමාධියකින් බලනවා වෙනුවට බොහොම මතු පිටින් බලන්න. මතු කියන්නේ මතු පිට මතු පිට සමාධි මට්ටමකින් බලන්න. එතකොට මේ හිතට අරමුණු වෙන්න ඉඩ දෙනවා. සිතුවිලි එනවා. සිතුවිලි එන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි එන්න දෙද්දී ඒක ගැන දැනුවත් වෙන්න. ඒ කියන්නේ එනවා, ඇවිල්ලා යනවා. ආල්ලන්න යන්න එපා. එනවා, යනවා, එනවා, යනවා. ඒක පොඩ්ඩක් Taman තේරුම් ගන්නයි තියෙන්නේ. පස්සේ ඉතින් ඕකේ තව එහාට යන්න පුළුවන්. මේ මේ පැත්තට යොමු වෙන්නේ යොමු වීමේදී මුලින්ම වෙන්නේ එච්චරයි. يعني මේ හිත දිහා බලන්න ගත්තා ඉතින් සිතුවිල්ලක් එනවා යනවා. සිතුවිල්ලක් එනවා යනවා. ඉතින් දැන් අර ඉස්සර මගේ කරගත්ත දේවල් අනිවාර්යයෙන්ම මේන සිතුවිලි වලට මම වගකිව යුතුයි, මම මේවා අනුව ක්‍රියාත්මක විය යුතුයි, මම මේවට අනුව හැඩ ගැසිය යුතුයි කියලා හිතපු කෙනා දැන් ඔන්න මේ මේක එල හුදු සිතුවිල්ලක් පමණයි. කියලා අර ඒ ආකල්පමේ වෙනසක් මෙතන වෙනවා. ඒ නිසා මේක දිහාත් බල බලා ඉන්න. හිත බොහොම මතු පිට තියාගෙන ගා ගැඹුරු ගැඹුරු සමාධියකට යන්නේ නැතුව බොහොම ටිකක් මතු පිටින් ඉන්න. දැන් පොඩ්ඩක් අර කලින්ට වඩා සිතුවිලි එනවා. ප්‍රශ්නයක් කරගන්න එපා. එනවා හැබැයි ඒවා එකක්වත් අල්ලන්න යන්න එපා. ඒවා තමන්ගේ කරගන්න යන්න එපා. මගේ කරගන්න යන්න එපා. මේවා නිකන් ඕනනම් වර්ග කරන්න පුළුවන් නම් වර්ග කරත් කමන්නේ. ආ මේක නම් ඔන්න රාගසිතක්. මේක නම් ඔන්න ද්වේෂසිතක්. ඔන්න මේක මාත්‍රීසිතක්. ඔන්න මේක සද්ධාසිතක්. ඔන්න ඉතින් එක එක පොඩ්ඩක් පොඩ්ඩක් වර්ග කරත් ප්‍රශ්නයක් නැහැ. ඒකයි බුදුහාඳුරුවෝ අර මේ චිත්තානුපසනාව කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තංති පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තංති පජානාති. ඔය විදිහට කියනවනේ. එහෙමයි. ඒ නිසා මේ සිතුවින්නේ වර්ගයේ පොඩ්ඩක් තේරුම් ගත්තා අතහැරියා. අනිත් එකෙත් වර්ගයේ පොඩ්ඩක් තේරුම් ගත්තා අතහැරියා. ඔක කර කර කර කර ඉන්න. හොඳයි. හොඳයි. හොඳයි. කෞර්ණ්‍ය ස්වාමීන් වහන්සේ ගැටලු දෙකක් තියෙනවා. ලිඛිත ප්‍රශ්න භාවනාවට අදාළයි වනම් ඉවරයි. එක ප්‍රශ්නයක් තියෙනවා සිදුවීමක් අනිත් පැනේ තියෙන්නේ මේ එයා වෙනත් අයෙකුගේ ක්‍රියාකලාපයක් ගැන විස්තරයක් අහන එක. මේ දෙක ඉදිරිපත් කරන්නද පොඩ්ඩක් බලන්න. මුලේක කියමුකෝ බලන්න. අවසරයි ස්වාමින් වහන්සේ මීට වසරකට පෙර මීතිරිගල භාවනාවට පැමිණි දිනට පසු දින රාත්‍රියේ විශාල අකුණක් ගසා අවදි විමි. ඒ සමගම පිරිත් දේශනා කරනු ඇසුනි. පසුදින අනිත් සෝගීන්ගෙන් ඇසූ විට ඒ අයට නොඇසුන බව පැවසුවා. ඉන්පසු සෑම දිනක දිනකම රාත්‍රියට ඇහැරුණු විට මෙම පිරිත් දේශනා ඇසේ පිරිත පැහැදිලිව නොඇසේ දහම් කරුණක් නොවුවත් මේ පිළිබඳව පහදා දෙන මෙන් ඉල්ලමි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මට ඇහුන්නේ නැති එකයි ප්‍රශ්නේ <laughs> එහෙනම් ඉතින් මට පොඩ්ඩක් අමාරුයි <laughs> මම පොඩ්ඩක් බලන්නකෝ අද ඇහිද කියලා <laughs> ඔක එච්චර ගණන් ගන්න යන්න එපා. ඉතින් මේ පිරිත් ඇහෙන්න ඉඩ තියෙනවා. ඒ ළඟ පන්සල් එහෙමත් තියෙනවා. <laughs> හරි ඔය එච්චර කියන්නේ මේ ප්‍රශ්න කරගන්න එපා. අපි ඊට වඩා මේ තමන්ගේ හිත දිහා බලාගෙන, තමන්ගේ කය දිහා බලාගෙන, තමන්ගේ තුල ගුණයක් දිනු කරගන්න යන්නයි තියෙන්නේ. ඔය කියන්නේ ඔයගේ දේවල් හොයන්න ගියොත් කෙලවරක් නැහැ. කියන්නේ ওই විදිහට බාහිර පැත්තට ගියොත් එහෙම කෙලවරක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ එක් ස්වාමින් වහන්සේ නමක් කී පරිදි සක්මන් භාවනාවේ නිවන් දැකිය හැකියයි දායකාවක් එම ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා පමණක් අසමින් සක්මන් භාවනාව කරගෙන යනවා. නමුත් එතුමියට ත්‍රිලක්ෂණය අෂ්ටලෝක ධර්මයේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පංච නීවරණ පංච ඉන්ද්‍රියන් කවරේදවත් තුන් සූත්‍රයවත් සද්ගායනා කිරීමේ දක්ෂතාවයක් නොමැත. බුදුන්ට වන්දනාව බුද්ධ පූජා පිං නැතිබරි අයට දන් දීම වැනි දේ පමණක් කරමින් දිනපතා කාලය ගත කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ කයේ අසුබය නොවඩා සක්මනන් භාවනාව පමනක් කිරීමෙන් එම දායකාවට නිවන් දැකිය හැකිද ඔබ වහන්සේට නිවන් සුවය අත් වේවා <laughs> අනෙක් ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවත් අහුම්කම් දෙන්නේද නැත <laughs> හැබැයි සක්මන් භාවනාව නරක දෙයක් නන් නෙමෙයි සක්මන් භාවනාව කරන විදිය තමයි පොඩ්ඩක් අහන්න තියෙන්නේ කොහොමද සක්මන් භාවනාව කරන්නේ නිවැරදිව සක්මන් භාවනාව කරනවා නම් ඒකෙන් සෑහෙන යමක් වෙනවා හැබැයි ඒ හින්දා මේ අපිට එක පාර්ටම කියන්න බෑ මේ එයා කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න ඕන. එයා කියන්නේ ඔහේ නිකන් කරනවද නැත්නම් හොඳට ක්‍රමානුකූලව කියන්නේ හිතේ හොඳට සතිමත් එතකොට ඉතින් සක්මන තියෙන්නේ කායගත සතිය තුළමයි. නෑ එහෙම කියන්නේ. එයාට ඒවා ඒවා නෑ ඒ කියන්නේ අසුබය අත්‍යවශ්‍ය නෑ. අවශ්‍ය නෑ. අත්‍යවශ්‍ය නෑ. ඒ කියන්නේ කෙනෙක්ගේ හිතේ රාගසිතේ ප්‍රබල වෙවිලා මේක මැඩපවත්වන ගතියක් නැත්තම් හිත තියෙන්නේ බොහොම උපේක්ෂා සහගතව නම් හිත කියන්නේ මේ මේ මේ මේ රාගබරිත නැත්තම් ඉතින් අසුබේ අත්‍යවශ්‍ය නැහැ. කරන්නම බෑ අනපන සතිය නිදිමත හැම මොහොතම වෙන්න පුළුවන්. ඒ නිසා සක්මන් භාවනාවේ යෙදෙනවා කියලා හිතන්න කෙනෙක්. අසුබේ අත්‍යවශ්‍ය නැහැ. සක්මන් භාවනාවේ මේ යෙදෙනවා. සක්මන් භාවනාවේ යෙදෙන ගමන් හිතන්න ඔන්න මුලදී ඔන්න හිත පිට යන යනවා. ඉතින් ඒව ටිකක් කාලයක් කරනකොට අඩු වෙනවා. ඒතර හිත අරමුණේම හිත ඉන්නවා. අපි හිතමු ක්‍රමානුකූලව එයා සක්මන වඩනවා කියලා. සක්මන් භාවනාව කරනවා කියලා. ඊට පස්සේ ටික ටික ඔන්න සිත එකඟ වෙනවා. ඔන්න අරමුණ අරමුණ තුලම හිත ඉන්න ගන්නවා. ඔන්න ඊළඟට ඔන්න මේ ස්පර්ශයන් තේරෙන්න ගන්නවා. තව ටික වර්ධනය වෙලා වර්ධනය වෙලා ගියා නම් ඊට පස්සේ ඔන්න මෙනෙහි කිරීමක් මොකක්වත් නැහැ. ඔන්න දැනන දේත් එක්කම ඉන්නවා. ඉතින් ඔය ඔය දැනන දේත් එක්කම ඉඳද්දි මේ දැනෙන දේවල් කියන්නේ සංස්කාරයන්නේ. ඒකේ ත්‍රිලක්ෂණය එයාට වැටහෙන්න ඉඩ තියෙනවා. මේක මොකද කාලයක් තිස්සේ කිරීමමයි අවශ්‍ය වෙන්නේ. කාලයක් තිස්සේ කරලා කරලා කරලා කරලා මේකෙන් කාලයක් තිස්සේ කිරීමේදී මේ සෑහෙන්න ඉතින් ත්‍රිලක්ෂණය කියන එක يعني අපි අපිට මේ පොතකින් පතකින් දැනුම තියෙන එක හොඳයි. නමුත් ඒවට වඩා මේකේ හොඳට මේ හිතට මේ ත්‍රිලක්ෂණේ කාවැදීමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපිට එක පාටම බැහැර කරන්නත් බෑ. ඔව්. දිගටම නෙවෙයි කැඩි කැඩි තමයි කරන්නේ. එතකොට අවබෝධයක් වෙයිද කියන එක ප්‍රශ්න. ඒක තමයි. ඒක ඒක තමයි. ඒක යාමත තීරණය වෙනවා. නෑ ඔව්. ඒක යාමත තීරණය වෙනවා. මෙහි නෑ ඇවිල්ලා නෑ. ඒකයි. ඉතින් අර ඒකෙන් අර සක්මණෙන් කරලා දෙන කාර්යයත් ප්‍රබලයි. ඉතින් අර පරිණංකයකදී හොඳට තව හිත ගැඹුරට ගෙනියනවා. ගැඹුරට ගෙනහිලා අර මේක තියෙනවා. ඉතින් අර ඒ ඒ ගතිය අඩු වෙයි. ඉතින් අර ටිකක් කාලේ කාලේ වැඩිවීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කාලයක් තිස්සේ කරනවා නම් අඛණ්ඩව ඉතින් බැහැ කියන්න තමයි ඉතින්. ඔව්. ඔව් ඔව්. <laughs> එයාගේ එයාගේ හැකියාව මත තමයි නේද? එයා අරගෙන ආපු ශක්තිය මත එයාගේ දැනට හිත වැඩිලා තියෙන හැටි ඒ ඔක්කොම ඉතින් විවිධාකාර දේවල් බලපානවා. නානර්ථකායන. ඔව් ඒක තමයි. හොඳයි. තිරසන්. ලිඛිත ප්‍රශ්න අවසానයි අපි හම්බුනේ. ඔව්. වාචික ප්‍රශ්න වලට. ඔව්. භාවනාව ගැන. ඒකෙදි මට වහන්සේ දුන්න පිළිතුර මට අවබෝධ වුණා මදි වගේ වුණා. ඒක නිසයි මං ආයි මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් සක්මන් කරනකොට පයට දැනෙන ඒ ස්පර්ශය පොළවේ ස්වභාවය ඒ රළු ගතිය ඔක්කොම දැනි දැනි මට සෑහෙන වෙලාවක් සක්මන් කරන්න පුළුවන්. ඒක දිගටම කරගෙන යාමද කරන්න ඕනේ. ඔව් <laughs> අනිවාර්යයෙන්ම. ඔව්. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ මේවා කිසිත් ඒ කියන්නේ මේ අලුත් ක්‍රමයක් හඳුනාව වෙනුවට දිගට කරන්නයි තියෙන්නේ. දැනට ඒ කියන්නේ පැයක් විතර ගියාට පස්සේ මොකද තත්ත්වේ? හිතේ තත්ත්වේ මොකද? يعني සක්මන කරනවා කියලා කරනවනේ දැන්. කරනවා. ඒ තමයි. ඒ විදිහමයි යන්නේ. ඒකයි ඒ නෑ දැන් දැන් යන. කොච්චර කාලයක් තිස්සේ සක්මන කරනවද? සක්මන ඉතින් සම්නහසෙන් ඇත්ත වශයෙන්ම කියනවා නම් නිතරම කරන්න අවශ්‍ය වෙන්නේ මේ වෙලාවක් නැහැ. ඉතින් දවසට කොච්චර වෙලා කරනවද? දවසකටත් අනිවාර්යෙන්ම කෙරෙන්නේ නැහැ. එහෙනම් මදි. මදි ඒක තමයි. කියන්නේ කියන්නේ කිරීමෙන්මයි එතන තියෙන්නේ. බහුලීකృత කිරීමමයි තියෙන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් ගෙදෙන්න يعني බලන්න Tamanට දැන් පුළුවන්ද මේ කොනේ ඉඳන් එහා කොනට හිත වැඩි පිටය වෙන්නේ නැතුව මේ දැනෙන දේත් එක්ක තියාගෙන යන්න. ආ. Ah. ඒ කියන්නේ මෙහෙම කියන්නකෝ දැන් වම් පාදයේ පොළවේ වදිනවා. වදිනකොට ඕන්නම් හිත හුඟා වම් පාදේ නැත්තම් දැන් පොළවේ වැදුනහම වම් මේ වදින බව තේරෙනවනේ. එතන හිත නැතුව හිත තියෙන්නේ පිටනම් ඒ කියන්නේ වැරදි. පිට නෙමෙයි වදිනකොට වදින තැන හිත තියෙනවා. Ah. හරිද? Ah. හරි ඊළඟට අන්න දකුණු පාදයේ පොළවේ වදිනවා. පොළවේ වදිනවා. එතකොට එතන හිත තියෙන්න ඕනේ. ආයි වම් පාදයේ පොළවේ වදිනවා. එතන හිත තියෙනවා. ආයි දකුණු පාදයේ පොළවේ වදිනවා. එතන හිත තියෙනවා. කොහොම කර කර යනවා කියලා හිතන්නකෝ. ඊට ඔන්න මෙතන දැන් වම් පාදයේ වදිනවා. හැබැයි ඒක අමතකයි දැන් හිත තියෙන්නේ වෙන කවුරු හරි ගැන හිත හිතා ඉන්නේ. ඒ කියන්නේ දැන් හිත පිට ගිහිල්ලා. හරිද? ඒ ඊට පස්සේ ඉතින් දැන් ඔන්න මතක් වෙනවා. දැන් විනාඩි 5ක් විතරම කය ඇවිදිනවා. හැබැයි හිත තියෙන්නේ පිට. හරිද? ඒ ඒ ඒ කියන්නේ ඉතින් අරමුණේ නෑ දැන්. ඊට පස්සේ ඉතින් ඔන්න මතක් වෙනවා. ආ මේ දැන් මීතිරගලයි ඉන්නේ සක්මනේ ඉන්නේ කියලා ඔන්න මතක් වෙනවා. ඊට පස්සේ මතක් වුණාට පස්සේ ඔන්න ආයෙ ගෙනල්ලා තියාගන්නවා. ඒ වෙලාවේ ඔන්න වම් පාදේ වැදිලායි තියෙන්නේ කියලා හිතන්න. ආයෙ එතෙන්ට ගන්නවා හිත. හරිද? ඊට ඔන්න ආයෙ දකුණු පාදේ වදිනවා. ඔන්න ආයෙ එතෙන්ට හිත ගන්නවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. තේරුණාද? හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ මට ආනාපාන සතිය ගැන ගැටලුවක් තියෙනවා. මේ මට හුස්ම රැල්ල නාසිකාග්‍රේට මේ දැනෙන ගැතිය අඩුයි. ගන්නම අමාරුයි. හරි. ඉතින් මම ගොඩක් ඒක නම් උත්සාහ කළා කළා ඒක කරගන්නම අමාරුයි. ඒකයි මම ඒ ස්වාමීන් වහන්සේගෙන් අර හවස ඇවිත් පිම්බීම හැකිලිම කරන්න පුළුවන් කියලා. උත්සාහ කළාද? ඒක දැන් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ දැන් ගෙදෙන්නේ නෑ ආනාපාන සතිය දැනට ඒ ගැන මේ කනගාටු වෙන්න එපා. පිම්බීම හැකිලිම ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ අපි හුස්ම ගන්නවත් එක්ක Tamanට තේරෙනවද නිකන් උදරයේ පිම්බීමක් නැත්නම් චලනයක් වෙනවා කියලා. එතන හිත පවත්තන්න. ඒක අපේ අවධානයට හසු කරගන්නවා. එතනට අපේ අවධානය යොමු කරනවා. ඊට පස්සේ ඔන්න ආයේ ඒ කියන්නේ පිම්බිච්ච උදර ප්‍රදේශය ආයෙ ඔන්න ආපහු වෙනවා. හැකිලෙනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. ඔය අතරෙත් ඔන්න ආයි හිත පිට යනවා. ඔන්න ආයි දරුවෝ ගැන මතක් වෙනවා. එහා පැත්තේ ගෙදර එක්කෙනා ගැන මතක් වෙනවා. ඔන්න ආයි ඉඳන් ඉතන ඉන්නවා. විනාඩි 5ක් ඉන්නවා කියලා හිතන්න. ඔන්න ආයි මතක් වෙනවා. දැන් මේ මේක ගැනයි බලන්න ඕනේ කියලා. ආයි ගෙනල්ලා මෙතන තියාගන්නවා. ආයි ඔන්න පිම්බීමත් එක්ක ඉන්නවා. ආයි හැකිලීමත් එක්ක ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේ නාසියාග්‍රය යනකොට අර දිග හුස්ම කෙටි හුස්ම බලන එකක් මෙතෙන්ට අදාළ නැද්ද? ඒ වගේම දෙයක් මෙතනත් වෙනවා. ඒ කියන්නේ මෙතනත් ඇතැම් වෙලාවට මේක කියන්නේ ළඟ තියෙන ළඟ ළඟ තියෙන පිම්බීම් දෙකක් හතර වෙනස්කම් තියෙනවා. ළඟ ළඟ තියෙන හැකිලීම් දෙකක් අතර වෙනස්කම් තියෙනවා. ඒක ඉතින් පස්සේ පස්සේ හසු වෙනවා. දැන්ම එච්චර මේ කලබල වෙන්න එපා. ඒ වෙනුවට පුළුවන් තරම් බලන්න මේ හැම يعني කොහොමත් හුස්ම ගැනීම සිද්ධ වෙනවනේ. සිද්ධ වෙනව නේද? <laughs> එතකොට ඒ ඒ ඒ සිද්ධ වෙන ඒ සිද්ධ වෙන හැම වාරයකම මෙතන පොඩි يعني අපිට තියෙනවා හිත වඩා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කය පාවිච්චි කරනවා හිත දියුණු කරගන්න. හිතේ සතිය කියන ධර්මතාවය දිනු කරගන්න මේ කයේ ක්‍රියාකාරීත්වය පාවිච්චි කරනවා. ඉතින් මේ අපි හිත පිටකියන් හිටියා කියලා වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්න කාල පරිච්ඡේදයේ කාල පරිච්ඡේදයේ මේ මේ තියෙච්ච හැකියාව අහිමිලා යනවා. ඉතින් අපිට මේ මූල කමටහනේ ඉන්න පුළුවන් නම් ඒ ඒ පමණට අපේ හිතේ සතිය දිනු කරගන්න අවස්ථාව තියෙනවා. හිතේ එකඟතාවය සමාධිය දිනු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් පුළුවන් තරම් ඉතින් මේ අරමුණේ හිත තියාගෙන ඉන්නයි තියෙන්නේ. දැනෙන දේත් එක්ක ඉන්න. මෙතෙක් කල ස්වාමීන් වහන්සේ ඉතින් මම හුඟක් උත්සාහ කළා ආනාපාන සතිය වැඩව ගන්න. ඒක වැඩි වෙන නිසා මම චතුරාර්යක භාවනාවට යොමු වෙලා ඒව තමයි දිගටම කළේ. ඔව් නෑ දැන් මේක කරන්න. දැන් මේක කියන්නේ පිම්බිම හැකලීම එක හුඟක් දිනාට අහු වෙනවා. මොකද ඒ කියන්නේ ආනාපාන සතියට වඩා මේකේ පහසු බවක් තියෙනවා. පහසු බවක් තියෙනවා. එහෙනම් මේකෙන් පටන් ගන්න මේ මේ ඔය කියන්නේ ආනාපාන සතියෙම යන්න ඕන කියලා නීතියක් නැහැ. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මගේ ප්‍රශ්නෙට උත්තරේ ටිකක් ලැබුණා මේ අනිත් උපාසිකා මාතාවගේ ප්‍රශ්නේ. මටත් තිබුණේ මම තුඟාක් කල් මහන්සි ගත්තා ආනාපාන සති භාවනාව කරන්න. හුස්ම රැල්ල දැනින් නැති නිසා මම දැන් අවුරුද්දක් මාස 7ක් 8ක් විතර තිස්සේ පිම්බීම හැකිලිම කරනවා. හරි. එතකොට මට සමහර වෙලාවට හිතෙනවා මම මේ උවමනාවෙන්ද මේක කරන්නේ කියලා මට සැකයක් වගේ. මොකද මම ගුරුවරයෙකුගෙන් විස්තර අහගත්තේ උපදේශ ගත්තේ නැහැ. පොත්පත් වලින් තමයි බලුවේ. සමහර වෙලාවට මට වාඩි වෙලා ඕනෙකමින් පර්යංකක ඉන්නවට වඩා හාන්සි වෙලා නිදාගන්න යනකොට එහෙම හොඳට අර දිගා වෙලා ඉන්නකොට උදරේ තේරෙනවා. හොඳට මට දැනෙනවා ඒක. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔතන ඉරියව්ව කොයි මොන ඉරියව්ව වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ කියන්නේ තම එකම දේ අර නිදාගත්ත ඉරියව්වේ තියෙන පහසුව නිසා හිත නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් තමන්ට පුළුවන් නම් නින්දට හිත වට ගන්න නැතුව හොඳට මේ කය සිද්ධ වෙන චලනයත් එක්ක හිත පවත්වන්න කිසිම වරදක් නැහැ. ඔව්. ඊළඟට සමිනහස දැන් සමහර වෙලාවට මට වෙන වැඩක් කර කර ඉන්නකොට කාත් එක්ක හරි කතා කර කර ඒකට වැඩි අවධානය යොදුවේ නැත්නම් එහෙම නැත්නම් කවුරු හරි එනකන් බලන් ඉඳලා ඒ වගේ අවස්ථාවලදී මට ඕනෙකමක් නැති වුණත් මට ඉබේම දැනෙනවා මේ පිම්බීම හැකිලිම කෙරෙනවා. ඉතින් ඒකේ ඒක හොඳටම හොඳයි. ඒක තමයි වෙන්නත් ඕනේ. පුළුවන් තරම් ඒ කියන්නේ මේ කියන්නේ අපි ඉඳගෙන ඉඳද්දී ඔන්න පැයක් කළා ඊට පස්සේ මුළු ඉතිරි පැය 23ම අපතේ නම් يعني වෙන වෙන අරමුණක නම් ඉතින් මේක වැඩෙන්නේ හරිම හිමි. එහෙමනේ අපි පුළුවන් ලද ලද වෙලාවෙදි මේ අරමුණේ තියන්න ඕනේ. ඒ කියන්නේ වෙන වැඩක් කරන ගමන් උනත් මේ එතෙන්ට සිත යොමු වෙනව නම් ඒක එහෙමම ඒත් ප්‍රශ්නයක් නැහැ. වෙන වැඩක් කරද්දි පුළුවන් නම් ඒ වැඩේ තුළ හිත පැවැත්වත් ඒත් වරදකුත් නැහැ. ඒත් වරදකුත් නැහැ. හැබැයි සමහරට ඉබේම එතෙන්ට ආව නම් ඒත් ප්‍රශ්නකුත් නැහැ. ඒ කියන්නේ වැඩේ ඔහේ කෙරේවි. හැබැයි තමන් හොඳට අවධානයෙන් මේ උදරේ සිද්ධ වෙන පෙම්බීම හැකිලිම ගැන අවධානයෙන් ඉන්නවා. ඒකේ වරදක් නැහැ. හොඳයි. හොඳයි. ඔව්. ආ සරස් ස්වාමීන් වහන්සේ මම පාරංග භාවනාවේදී මුල කර්මස්ථානයේ ලෙස ගන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒක දිහා බලන් ඉන්නකොට નિરાයසෙන් වගේම පිම්බීම හැකිලීමක් දැනෙනවා. නැත්නම් නාසිකාග්‍රේ වැදෙන අතරම මේ ඉන් ඉන් බ්‍රෙත් එක තමයි වැඩිපුර දැනෙන්නේ. අවුට් බ්‍රෙත් එක අඩුවෙන් දැනෙන්නේ. ඒත් ඒ විස්තර දෙකම බලපෙන්නවා මම නායක ස්වාමීන් වහන්සේ කිව්වා එතකොට වැඩියෙන් ප්‍රකටව දැන දේ විතරක් යොමු කරන්න අනිත් ඒවා ගැන එච්චර හිතන්න එපා කියලා. ඔව්. ඒක ගැන බල බල ඉනකොට හිස්තන් අරමුණු නැති හිස්තන් වලට ගිහින් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක කාලයක් තිස්සේ කරනවද? ආ 1 and half years වගේ. ඔව්. එතකොට ඒ කාලේ පරිච්ඡේදයේදී දිගටම ආනාපාන සතියේ දැන් හිටියේ නැත්නම් ඒකෙන් ගිහිල්ලා ඊට පස්සේ මොනවා හරි තව එහාට ගියාද? ආනාපානෙ තිදල් තියෙනවා එනකට වැඩිපුරම ඉඳ ගන්නකොටම දැන් අපි මම හිතන්නේ ඉඳන් ඉන ඉරියව්ව ගැන තමයි. එතකොට ඒ අතරතුර ඉන්නකොට තමයි අරවා දැනෙන්නේ. ඔව්. ඒවා හිතනකොටත් ඒවා නැති වෙලා හිස් තැනකට ගිහිල්ලා එහෙමත් ඉඳලා තියෙනවා. ඔව්. එතකොට අපහුව හිස් තැන නැති වෙන විදිහට සිතුවිලි ඇවිලා එහෙමත් වෙනවා. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ මම කරනකොට දැන් ඉඳගෙන ඉන ඉරියව්වෙන් යනකොට දැන් දැනෙන වේදනාවල් විතරයි. ඉඳගෙන ආයි කියන්නේ ඉඳගෙන ඉරියව්වේ හිත පවත්වන් යනකොට දැනෙන්නේ වේදනාව විතරයි. ඒ කියන්නේ කිසිම හුස්මක් දැනීමක් දැනෙන්නේ නැහැ. පිම්බීම හැකීම දැනෙන්නෙත් නැහැ. එනන්ට වේදනාවල් දිහා බලාගෙන තින්නවා. එතකොට වේදනාව අඩු තැනකින් පටන් ගන්න වැඩි වෙලා අඩු වෙන හැටි බලන් ඉන්නවා. හරි. එහෙම ඒන සහලුවත් එක්කම ඊට පස්සේ සිතුවිලි ආවත් සිතුවිලි නැති අරමුණු වේදනාවක් නැති තැනකටත් යනවා. හරි. ඒක දිහා බලන් ඉන්නකොට තාපහු කිසියම් හෝ ශබ්දයක් මොකක් හදලා මට ශබ්ද වලට තමයි ඒක වෙන්නේ. කොහොම කරේ ශබ්ද වලට ශබ්ද වලට තමයි අර කැඩෙන්නේද? කැඩෙන්නේ. හරි. කැරිලා ආපහු වේදනාවකටම තමයි යන්නේ. හරි. ඉතින් දැන් මට තියෙන ප්‍රශ්නේ මං වේදනාව දිහා බලන් හිටියද කමක් නැද්ද? මොකද ඒ කියන්නේ හුස්මක් දැනෙන්නේ නැති නිසා. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔය හතරම වළංගුයි. කායන පසනාව, වේදනාන පසනාව, චිත්තාන පසනාව, ධම්මාන පසනාව. <laughs> ඒ කියන්නේ මේ කියන්නේ අපි පටන් ගන්න කායानुපසනාවෙන්. හැබැයි හිත ක්‍රමානුකූලව වැඩිගෙන යනකොට යාම ස්වාභාවිකව වේදනානුපසනාවටත් යනවා. ඊපස්සේ වේදනානුපසනාවෙන් වේදනා ටික සමන වුණාට පස්සේ ස්වාභාවිකවම හිත දෙහත් බැලෙනවා. ඉතින් හරි කියන්නේ බොහොම ස්වාභාවික ගමනක් මෙතන තියෙන්නේ. අපි අපිට තියෙන්නේ යෙදීම පමණයි. අපි මේක අඛණ්ඩ වේදෙනවා නම් හිත නැත්තම් සතිය සිත නිකන් චිත්ත නියාමයක් වශයෙන් මේ ධර්මතා හතරේ හැසිරෙනවා. එහෙම දතියක් තියෙනවා. ඒ හින්දා දැන් හුස්මට හිත යන්නේ නැහැ වේදනාවන් වල ඉන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. මේ හැම වේදනාවක් දිහාම බලන්න. විශේෂයෙන්ම දැන් වේදනාවක් නැති වෙන දිහා බලන්න. වේදනාවක් දැන් උන හට ගන්නවා මොන නැති වෙලා යනවා. නැති වෙලා යද්දී පුළුවන් තරම් සමීපව කොහොමද මේ ඊටාම සියුම නැති වෙලා නැති වෙලා නැති වෙලා සම්මනය වෙලා යනවා. ආයෙ එකක් එනවා. ආයෙ නැති වෙලා සමනය වෙලා යනවා. ඒ විදිහට නැතිවීමම බලන්න ටිකක් වැඩිපුර. ඒක එහෙම බලනකොට එකක් අර එකක් ඒ විදිහට يعني දිගටම වේදනාව විතරමයි යන්නේ. එතකොට ගොඩක් ඒක කියන්නේ පරයන්ක නිඳ ගන්න බය හිතෙනවා නිකන් දැන් පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මේ ඉවරනකම්ම වේදනාවක් නිසා ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ වේදනාව වේදනාකාරීද? වේදනාව වේදනාකාරී. <laughs> එහෙනම් පොඩ්ඩක් ඕන ආනාපාන සතියට ගිහිල්ලා යන්න. ඒ කියන්නේ මේ ටිකක් ඒ කියන්නේ අපේ බොහොම ඒ කියන්නේ කිසි සමාධියක් නැතුව උතෙන්ට ගියාම කායික පස්සද්ධියක් ඇත්තෙම නැහැනේ. ඒතකොට නිකන් තනිකර මේ අරගලයක් තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඕනනම් ආයි සමාධිය පැත්තක් දියුණු කළා. පොඩ්ඩි සක්මනක් එහෙම කරනවද? කළා. ඒ සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී මම පටන් ගන්නකොටම මෙනෙහි කිරීමක් නැතුවම ඉස්ලාම් දැනෙන්නේ රළු ගතිය. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මත් නායක ස්වාමීන් වහන්සේ කියලා තිනවා අපිට අපිට දැනෙන විදිහ ගැන බලන්න කියලා. එතකොට ඒ අනුව ඉස්ලාම කියන්නේ විලුඹේ ඉඳන් ඇඟිලි වලට යනකොට ඒක පස්සේ බල බල ඉන්නවා. බල බල ඉන්නවා. ගැට ඔක්කොම يعني ලනු පැතුරේ නම් ඒ ගැට ටික ඔක්කොම වැදෙන හැටි ඊට පස්සේ ඒකෙන් වේදනාවක් එන හැටි සිතන ඕක හිත නිහඬ කරගෙන ඔය එක්කම බලබලා ඉන්න පුළුවන්ද බලබලා ඉන්න පුළුවන් සිතුවිලිත් එනවා ඒකට සිතුවිලිත් බිඳලා ආපහු નિરાයාසෙ මතන්ටම තමයි එන්නේ කියන්නේ අපිට નિરાයාසෙන් කොතෙන්ට දෙන්නේ අ ඇදින් සෙන්සේෂන්ස් වලට හරි එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ දැන් ටිකක් අර බලෙන් ඔය අරමුණට දානවා වෙනුවට පොඩ්ඩක් මේ කියන්නේ දැන් දැන් අපි හිත හුඟා පිට යනවා නම් අපි බලෙන් හිර කළා මේකට දාන්න ඕනේනේ. අරමුණට දාන්න ඕනේ දැන් එහෙම කරන්න එපා. ඒ වෙනකොට බොහොම දැන් નિરાයාසයෙන් බොහොම මුරුදු විදිහට වැඩේ වෙන්න දෙන්න. සක්මනේදී එහෙම තමයි සවිනාංශ මම හිතලා කරන්නේ නැහැ. ඒ දෙයම පරයන්කෙදිත් කරන්න පොඩ්ඩක් අර වේදනාවන් එක්කම ඉන්න ගියාම පොඩ්ඩක් නිකන් හිතට කියන්නේ මේක එක ගැටීමක් එනවා නම් ඒ වෙනුවට පොඩ්ඩක් මොකක් හරි ක්‍රමයකට හිතේ පොඩි සමාධි ගතියක් හදාගන්න. ආනාපාන සතියක් වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. ඒක නිකන් උපක්‍රමයක් පමණයි. ඒත් පොඩ්ඩක් නිකන් ඒක රාශී කරගන්න. සතිය තව පොඩ්ඩක් උඩට ගන්න. සමාධියක් පොඩ්ඩක් කරගන්න. ඊට පස්සේ ඔන්න වේදනාව දිහා බලනවා. හැබැයි මේ කියන්නේ වේදනාව හරහා යද්දී අර ඔය තියෙන කියන්නේ ප්‍රධාන බාධකය තමයි අපිට මේකට තියෙන අකමැත්ත. වේදනාවකට තියෙන අකමැත්ත නරුස්නා ගතිය. අපිට නොරුස්නා ගතියෙන් බැහැර වෙලා නොරුස්නා ගතියෙන් තොරව බොහොම හිත මධ්‍යස්ත කරගෙන මේ දිහා බලන්න පුළුවන් නම් ඒ තරමට සාර්ථකයි. එතකොට අන්න ටික ටික මේ වේදනාව අනුන්ගේ බවටපත් වෙනවා. වේදනාවෙන් බැහැර වෙලා වේදනාවන් දිහා බලන්න පුළුවන් ශක්තිය හැදෙනවා. ඉතින් එතෙන්දිත් ඔන්න තමන්ට තේරෙනවා මේ මේක මේ මම කරන දෙයක් නෙමෙයි. කලින් තිබුණෙත් නෑ මේ වේදනාවන්. ඔන්න මේ මොකද්දෝ හේතුවකට ඔන්න වේදනාවන් ආවා. ඔන්න ඒගොල්ලෝම ඉතින් ඒගොල්ලන්ට ඕන කාලයක් ඉන්නවා. ඒගොල්ලොම යනවා. ඔන්න ආයෙ තව තැනක වේදනාවක් එනවා. ඒගොල්ලන්ට ඕන කාලයක් ඉන්නවා. ඒගොල්ලොම යනවා. ඉතින් එතකොට මේක මගේද? ඉතින් <laughs> බලන්න ඉතින් ඔය දේම පෙන්වුණු කරලා දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ හරි නිකන් අර හිත හිත නිකන් පුංචි ළමයෙක් කියලා හිතුවා නම් ඒ පුංචි ළමයාටම මේ ඒක පෙන්වලා දෙන්නයි තියෙන්නේ. ඔක අපි පොතකින් පතකින් ඉගෙන ගත්තා කියලා මේ පුංචි ළමයා තේරුම් ගන්නෑ. අපි නිකන් ලොකුවට මේ පොත්පත් කියවුවට පුංචි ළමයා ඉන්නේ බොහොම කියන්නේ මේ මු르දු මනසක. නැත්තම් ලාබාල මනසක. ඒ ලාබාල මනසට අන්න මේක පෙන්නලම දෙන්න ඕනේ. ප්‍රායෝගිකව පෙන්නලම දෙන්න ඕනේ. ප්‍රායෝගිකව පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න අන්න එයාටම තේරෙනවා මේවා මේ අල්ලලා වැඩක් නැහැ. මේවා මේ ග්‍රහණය කළා වැඩක් නැහැ. මේවා කියන්නේ දැන් මේ දුක් වේදනා නිසානේ දැන් ඔය පොඩ්ඩක් නිකන් මේක ගැන පොඩි විරසක භාවයක් තියෙන්නේ. හැබැයි ඔය දෙයමයි සැප වේදනාවන්ට. නමුත් අපි සැප වේදනාවක් ආවම පුළුවන් තරම් උත්සාහ කරනවා මේක ටිකක් වැඩි කාලයක් පවත්වා ගන්න. නමුත් ඒකත් ඕකම තමයි. ඒ විදිහට අර මේ හිතට මේ දේ මේ කාරණාවන් වැටහෙනකන් මේ දේ වෙන්න ඉඩ හරින්න. යම් වෙලාවක වේදනාවන් සමනය වෙලා හිත දිහා බැලෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් හිත දිහා බලන්න. අර කලින් කෙනෙකුට කිව්වා වගේ එතන තොන්න සිතුවිල්ලක් එනවා, එයා යනවා. ආ එකක් එනවා, ආය යනවා. කොයි වෙලාවද ඊළඟ එක්කෙනා ඉන්නේ කියලාත් සමහරවට දන්නේ නැහැ. ආපෙ එක්කෙනා කොලාද යන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ කියන්නේ යන්නේ කියන්නේ ඉතින් අපි අනවශ්‍ය විදිහට ඒගොල්ලන්ව නවත්තගෙන ඒගොල්ලන්ට එකක් එහෙම දීලා තිබ්බොත් ඔන්න වැඩිලාවක් ඉන්නවා. එහෙම නැතුව මේ අපි ඒගොල්ලන්ව පෝෂණය කරේ නැත්නම් ඒගොල්ලෝ ඉක්මනටම යනවා. ඉතින් මේ සුදු ක්‍රියාදාමයක් තියෙන්නේ. ඔක ටික ටික තේරුම් යෑම තමයි අවශ්‍ය වෙන්නේ. තේරුම් ගිහිල්ලා අපි හිතමු ඔක්කොම සමනය වෙලා ඔක්කොගෙම අයින් වෙලා දැන් ඉන්න ගතියක් එහෙම ආවේ නැද්ද? එහෙමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වේදනාව දිහා බලන් ඉඳලා ඒක අඩු වෙනකොට නිකම්ම කිසිම දෙයක් නැති තැනකට ගිහිලා තිඳලා තියෙනවා. ඔව්. එහෙම ගියොත් ඒ ගැන බය වෙන්නත් එපා. ඉතින් ගියොත් එතනට වෙලා ඉන්නයි තියෙන්නේ. දැන් අර කට්ටිය නැහැ. මේ ඔක්කොම යාළුවෝ ඔක්කොම ඇවිල්ලා ගියා. දැන් තනියට ඉන්නවා. තනියෙන් තමන් විතරයි ඉන්නේ. එතෙන්දී පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් නිස්කලංකව ඉන්න. ඒ ඒ දේවල් බොහොම සාභාවිකව වෙන්න ඉඩ හරින්න. සූදානම් ශරීරයෙන් යන දැන් ඔය කියන්නේ ක්‍රම ටික ඔක්කොම අහුවෙලා තියෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා එන යන දේවල්. වේදනාවන් ආවත් එනවා යනවා. සිතුවිලි ආවත් එනවා යනවා. ධාතුන්ගේ ලක්ෂණ ආවත් ඒ මොන දේ ආවත් ඒවත් එනවා යනවා. කොයි දේත් එනවා යනවා. ඔච්චරයි තියෙන්නේ. පොදු ලක්ෂණයට එන්නේ. කොයි දේත් එනවා යනවා. ඉතින් මම මේවෙන් හිත කරදර ගන්න ඕනේ නැහැ. මට තියෙන පැත්තකටලා ඉන්න. හිත කරදර අරගෙන ඉව බලබලා ඉන්න වෙලාවට බලන්න දෙන්න. එයාට ඇති වුණාට පස්සේ එයා අයින් වෙලා තනියෙන් ඉන්නවා නම් ස්වාභාවිකව ඉන්නවා නම් නිදහසේ ඉන්නවා නම් ඉන්න දෙන්න. හොඳයි. හොඳයි. හොඳයි. මේ මේ. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නෙත් ඒ දුවගේ ප්‍රශ්නෙටම සම්බන්ධයි වගේ. ඔව්. මම දැනගෙන නෙමෙයි හැබැයි දුන්නේ. <laughs> දැන් පරියංක භාවනාව කරද්දී ආනාපාන සතිය මූල මූල කර්මස්ථානයේ වශයෙන් ගත්තාම. ඔව්. ටිකක් වෙලා යද්දී වේදනාව දැනෙනවනේ. එතකොට වේදනාවට හිත තියෙනවා. ඊට පස්සේ දැන් ඒ වේදනාවත් එක්ක ඉන්නකොට සමහර වෙලාවට ඒක නැති වෙලා යනවා සමහර අවස්ථාවල් වලදී වැඩි වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තව මෙනෙහි කරද්දී ඒක ගැන හිතද්දී එතෙන්ද හිත තියාගෙන ඉඳද්දී ඒක ගෙවිගෙන ගෙවිගෙන යන බව දැනෙනවා ඉතින් මගේ ප්‍රශ්නේ දැන් ඔය දැන් සතර සතිපට්ඨානෙනේ. එතකොට ඒ හතරම එකම පරියන්කයකදී කරන්න පුළුවන් ද කමක් නැද්ද කියලා. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ Tamanට ඒ ගැන හොඳට වැටහීමේ ආවනම් කරන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ එකපාරට චිත්තානුපසනාවට ධම්මානුපසනාවට දාන්නේ නැත්තේ ඒ කියන්නේ යන්න එපා කියලා නිකන් පොඩි මේ මේ අනුතුරු ඇඟවීමක් කරන්නේ අපිට සකස් වෙච්ච සතියක් නැත්තම් අපි දන්නේම නැතුව හිත දිහා බලන්න කියලා හිතට අහු වෙන එකයි වෙන්නේ. හිතේ ක්ලේශයක් ආවා. හිතන්න සතියක් හදාගත්ත සතියක් උපේක්ෂාවක් නැහැ. ඔන්න රාගයක් ආවේ. රාගෙ දිහා බලන්න ගියා. දන්නේම නැතුව රාගේ පැටලිලා. පැටලිලා. පැටලිලා. නැත්නම් දේශයක් ආවා. දන්නේම නැතුව දේශේ පැටලිලා. නමුත් ඔන්න හොඳට කායන පසනාවක් වඩලා වේදනාන පසනාවක් වඩලා ගිය කෙනා ඔන්න මේ රාගේ රාගේ වශයෙන් දැනගත්තා අතල්ලා දැම්මා. සිතුවිල්ලක් විතරයි ඒක. අර දැන් කීප දෙනෙක්ම කිව්වේ. දැන් මේවා රාගෙට පැටලිලා ඔන්න පැයම ඒකේ ඉන්න ගතියක් නැහැ. ද්වේෂෙට පැටලිලා පැයම ඒකේ ඉන්න ගතියක් නැහැ. ඒවෙන් දැන් අයින් වෙලා මේවා හුදු සිතුවිලි මාත්‍රයෙන් ඒ පමණින් දැන් නතර වෙන්න පුළුවන්. එහේ ස්වාමීන් වහන්සේ. දැන් මේ වේදනා වේදනාව බලබලා ඉන්නකොට බොහෝ විලාවට සමහරවිට නිින්ද යනවා වෙන්න ඇති. මේ එතකොට දැන් මේ නිකන් තීන මිද්ද ගතිය එන්න නිකන් ප්‍රවණතාව වැඩි වගේ. එතකොට දැන් අර වගේ දැන් සිතුවිල්ලක් ආවොත් එහෙම ඒ සිතුවිල්ල හඳුනාගෙන ඒ ගැන හිතුවොත් එහෙම නැත්නම් නීවරණ ගැන හිතලා ඒ ධර්මතා ගැන හිතුවොත් අර නිදිමත කඩා ගන්න පුළුවන්. බලෙන් නීවරණ දාලාද ආපු එකක්ද? ආපු එනේ එනේවනේ ස්වාමීන් වහන්සේ එනවනේ. දැන් තීන විද්‍යත් ඉතින් නීවරණයක් නේ. කමන්නේ. ඒක ඒක يعني හොඳට හිතේ සතිමත් භාවයක් අවදිමත් භාවයක් ඇති කරනවා නම් අරකේ හොඳට තේරෙනවා නම් හැබැයි ගියත් කමක් නැහැ හැබැයි ආයෙත් ආයෙත් නිදිමතට ඒවි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔව් ඒ කියන්නේ ආයෙත් හිත දිහා බලන්න යන්න හිත දිහා බලන්න ගියාම ඔන්න දැන් සිතුවිලි එනවා යනවා එනවා යනවා ආයෙත් එන්නෙත් නැහැ ඊට පස්සේ මොකද කරන්නේ නිදා ගන්නවා නෑ ඒතකොට නිවන් දකින්න බැරි වෙනවනේ ඒක තමයි ඒක තමයි අපිට අපේ හැකියාව වෙන්න ඕනේ දැන් මේ වේදනාවන් සමනය වුණා ඔන්න හිතවිල්ලක් ඇත්තෙත් නැහැ. කයට දාන්නෙත් නැහැ. නිදාගන්නෙත් නැහැ. නැහැ. එතනට දාගන්න පුළුවන් නම් හරි. මුලදී නිින්ද යනවා හැබැයි. ඒකේ ප්‍රශ්නයකුත් නැහැ. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ මේක වැටිලමයි ගොඩ එන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙතන නිින්ද යනවා කියලා නිින්ද කඩා ගන්න ඕනේ කියලා දැන් මේ මට්ටමට ආවට පස්සේ නැගිටලා ටක් ගාලා සක්මනට ගියොත් ඒත් වැරදි. වැරදි. වැරදි. ඒකයි මේ මේවා හොඳට දැන් මේ දේ බලබලා ඉන්න ඕනේ. ඇති වෙන්න තියෙන දෙක දිහා හොඳට බලබලා ඉඳද්දී ඔන්නේ අම්ම අවස්ථාවක මේ සම්පූර්ණ සමනය වෙලා යනවා. ගියාට පස්සේ ඉතින් දැන් හිතට අර තරම් රළු අරමුණක් නැහැනේ. එහෙනම් දන්න නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. මොකද තාම අර ඒ සූක්ෂම මට්ටමේ පවත්වන්න තරම් බෑ. සතිය තීව්‍ර නැහැ. ඉතින් ඒක ඒක ටික ටික අපි හදන්න ඕනේ. ඒ සියුම් මට්ටමේ අරමුණු වලින් අරමුණු වල තියෙන ඒ කියන්නේ රළු ගතිය අඩු මට්ටමේ තව අරමුණු නැති මට්ටමේ. හිත ඉන්න නම් ඒ සතිය දිනු වෙන්නම ඕනේ. වෙන උපක්‍රමයක් නැහැ. ඒක ඉතින් ඒ කමන්නේ නිින්ද ගියත් ප්‍රශ්න නෑ. ඊළඟෙත් උත්සාහවත් වෙන්න. ඊළඟේ දැන් ටිකක් සූදානමින් යනවා. දැන් මේ හරියේදී නිින්ද යන ඉඩ තියෙනවා. ඔන්න දැන් බල බලා ඉන්නවා. හැබැයි ඒ හරියට යනකොට පොඩ්ඩක් සතියෙන් ඉන්නවා. ඊළඟ ඔහම කරලා කළමයි ගොඩ එන්න තියෙන්නේ. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි මම හිතන්නේ ප්‍රශ්න අවසానයි. ඔව්. හොඳයි. එහෙනම් අද අපි අදත් පැයකමාරක වගේ කාලයක් අදත් අපි ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඒ වගේම මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී උතුම් වූ ගුණ ධර්මයන් දිනු කරගත්තා. ඉතින් මේ අන්දමින් අද දවස පුරාත් රැස් කරගත් ආ වූ සියලුම කුසල් අපේ නමින් මේ පරලෝකීය ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ කරගෙන යන භාවනා කටයුතු සාර්ථකව කරගෙන යාමටත් මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු